නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ භික්ඛූ උද්දං පාද තලාගතෝ කේසමත්තකා කච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්ඛති අත්ථි ඉමස්මින් කායේ කේසාලෝමානකාදන්තා තචෝ මන්සං අහාරෝ අත්ථි අත්ථි මිජ්ජාවක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පම්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරී සංපිත්තං සිම්මං කුබ්බෝලෝ හිතං සේදෝ මේදෝ අස්සු අසාඛේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට මේ ඇහිච්ච තිසිස් කුණව කොටාස පිළිබඳ භාවනාව බුද්ධ දෙහිල්ල පොතේ පඩම් බොහෝම ප්‍රසිද්ධ වෙච්ච හැම තැනකදී වගේ අහන්න හම් වෙන කොටසක්. මේක සතිපට්ඨාන සූත්‍රයේ ඒ පටික්කුල පබ්බය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. හිරිමානන්ද සූත්‍රයේ අසුභ සංඥා වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. බුද්ධ දේශනාවේ විවිධ තැන්වල ඉදිරිපත් කරලා තියෙනවා. මේක තේරවාද බුද්ධ ශාසනයේ ටිකක් විවේචනයට ලක් වෙච්ච නැත්නම් තේරවාද බුද්ධ ශාසනයේ මේක නිසා විවේචනයට ලක් වෙච්ච අවස්ථාවල් තියෙනවා. ඒකට හේතුව මේ අසුබ සංඥාව එහෙම නැත්නම් මේ පටික්කුල මානසිකාරය දැක ගන්න පුළුවන් පැති අඩු ගන්න සාමාන්‍ය අපේ ආචාර්යවාදී ක්‍රම තුනක් වෙනවා කියන්නේ. මේ ක්‍රම තුනෙන් එක පැත්තක් විතරක් සමහරට දැකපුවාම ඒක අර ථේරවාද ශාසනය බොහෝම පැතිරිච්ච ධර්මයක් නිසා ඒ මතින් ඔක්කොම අර්ථකථන දෙන්න ගියාම මුළු මූලික අදහසම එක පැත්තකට තල්ලු වෙන ගතියක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන බලන්න උත්සාහ කරේ විපස්සනා ඇහිං. එනිසා විපස්සනා පැත්තෙන් මේ ථේරවාදී ආසනේ මේ දෙතිස් කොටාස භාවනාව පිළිබඳ වෙන විසම මති මතාන්තරක් අපිට විසඳා ගන්න පුළුවන් වුණොත් තමයි අපි සූර බවටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න අවුල් වෙන જાතියක් වඩටපත් වෙනවා. මොකද දැනුම කියන්නේ කවදාකවත් එහෙම වැඩි වෙන්න වැඩි වෙන අවුල් වෙන එකක් නෙමෙයි ඒක ලියෙන්න ඕනේ. ඒක නිසා අපි බොහොම ප්‍රවේශමෙන් මේ පටික්කුල මනසිකාරය පිළිබඳව හිත යොදන්න කල්පනා කරගන්නවා. අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ වශයෙන් අද හම්බ වෙන්නේ 6 වෙනි වතාවට. ඒ තාක්කල් අපි ආනාපාන පබ්බය ඒ වගේම ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය ආදි වශයෙන් කොටස් වලට කඩාන කඩාන එනකොට මේ ආනාපාන කොටස විතරක් අපි මේ මුලින්ම ගත්තේ කයින් කළොත් ඒ සතර ඉරියව්වේ පටන් මේ දක්වම තිබුණේ විස්තර වශයෙන් ගෙඩියක් වශයෙන් එකක් වශයෙන් ගත්ත එක කඩ කඩා කඩ කඩා කඩ කඩා පුංචි කරකට පුංචි කරගෙන එන එකයි. මේ හතර ඉරියව්ව ඊට පස්සේ මේ ඉදිරියට යෑම පිටිපස්සට යෑම වශයෙන් ඊට පස්සේ ඒක සම්පජඤ්‍ය වශයෙන් ඒ සම්පජඤ්‍ය භාවනාවෙන් තුළ මේ දහ දෙකිස් කොටාට හැරවීමේ අමුතුම සංදිස්ථානයක් තියෙනවා. ඒ නැත්නම් මේ සම්පජඤ්ඤය පිළිබඳව අපි මෙතෙක් කතා කරගෙන ඉන්නේ දේවල් තව ඉදිරියට ඒ පැහැදිලි සහිත සංචුණා නම් සකසහිත සංචුණා නම් පිරිසිදු කරගන්න මේ දෙතිස් කොටාස භාවනාව යම් කිසි විදිහකට අපිට නැවත තෝතන්නක් ලබා දෙනවා. ඒක නිසා මේ සක්මන් භාවනාවට ඉල්ලා ඉන්න කෙනෙක් ඒ අනුව සම්පජඤ්ඤය පහල කරගන්න හැටි ඒ සම්පජඤ්ඤේම තවත් සාකාවක් විදියට තවත් දෙකීගේ කොටසක් විදියට තමන්ගේ ශරීරය හෝ අනුන්ගේ ශරීරය මේ දෙතිස් කොටාද වශයෙන් බැලීම ප්‍රායෝගික වශයෙන් අස්පනා පිට තමන්ගේ භාවනා අත්දකිනකොට පුදුම වෙනසක් ඇති කරන දෙයක්. හැබැයි වෙනසක් ඇති කරන දෙයක්. ඒ නිසා අපි මෙතන බොහෝම සීරුවෙන් හොඳට තේරුම් අරගෙන සීරු මාරු කරගatiya යුතු තැන. ඒ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියන එක ඊට කලින් සඳහන් කරපු ගච්ඡන්තෝ වා ගච්ඡාමි චපජානාති කියන එකට විස්තරයක්. යන්නේ ජන බව දැනගනී කියන එකයි සතර ඉරියව් භාවනාදී ගත්තා. ඊට පස්සේ සම්පජාන වලට යනකොට ඊදිරියට යන්නේ ආපසු එන්නේ කියලා අභික්ඛන්තේ පටික්ඛන්තේ කිය. යම් වෙලාවක ඒ අපි කලින් මෙතුආකල් කරගෙන ගිය විවරණය අනුව ඒ සක්මනේ හිත හොඳට යාදීලා සක්මන ඉබේ කෙරෙන්නක් විදියට බොහෝම ඒකට ගෞරව භාවය ඇදහිලි භාවය ඇති වෙලා යාදෙන ගතියට ආවනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ ඒක උකඩේ ඇවිදිනා වගේ පේන්න පටන් ගන්නවා. යන්ත්‍රයක් ඇවිදිනා වගේ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර සක්මනට කියන බාධක ධර්ම සද්ද ඇහිම නිසා යම් කිසි එහෙමේ දුවන ගතියක් තිබුණා නම් ඒක දැන් නැහැ. යම් කිසි වෙන කායික වේදනා ප්‍රශ්නයක් තිබුණා නම් ඒක දැන් නැහැ. හිත දුවන ගතිය තිබුණා නම් එහෙම ඒක දැන් නැහැ. දැන් වම දකුණ වශයෙන් කරනවා වමෙන් දකුණට දකුණෙන් වමට පියවර 10 15 එක දිගට සතිය පවතිනවා. එහෙම නැත්නම් ඕසෝනවා තබනවා කියලා ගත්තනම් ඒකෙත් අඛණ්ඩ සති ධාරාව සිනිද්දා හේල ධාරාව අවෝසීරියාපතෝ කියන විදිහට ඒ ඔසවීමේ ඉරියව්ව ඉඳලා යැවීමේ ඉරියව්වට තබනකොට නැත්නම් තැබීමේ ඉරියව්වට යනකොට ඒ හතර සංදි ඉරියාපත සංදිවලදී නැත්නම් සම්පජඤ්ඤ වශයෙන් කැඩෙන සංදිවලදී කිසිම විදියකට සතිය පාවා දීමක් වෙන්නේ නැහැ සමාධිය පාවා දීමක් වෙන්නේ නැහැ අරමුණු විචිත්‍ර වෙනවා කොටස් කොටස් වලට පරව පරව වශයෙන් ඕදි ඕදි වශයෙන් කැඩි කැඩි යනවා ඒක කියන හොඳට තත්පිච්ච කබලකට කලයට ටිකක් දානකොට වගේ චිටි චිටි චිටි ගාලා පුපු පුපුර යනවා. නමුත් සත් ධාරාවේ බාධාවක් නැහැ. සමාධි ධාරාවේ බාධාවක් නැත්නම් අපිට ලොකු ගැම්මක් ලොකු නාදන ගැටයක් තේරෙනවා. අනේ ඒක අටුවාචාර්යවාසලා පෙන්නන්නේ ීමස්සපන බෙක්ුණෝ පජානනං සත්වෝපලද්දින් පජාති අත්තසං අත්තසඤ්ඤෝ උග්ඝාටේති. ඒ පුද්ගලයා මෙතෙක් කලා මේ සතෙක් කරනවා කියන හැඟීමක් තිබුණා ඒක අයින් වෙනවා. ඒක නිකන් ඉබේ කෙරෙන්නක් වශයෙන්. අත්ත් සංඥා උග්ඝාටේති. මේ මමේ මාගේ කියන හැඟීමක් ඇති වෙනවා. දැන් yaadena ගැටයක් එනවා. මේන මේක මේ බොහොම සීරුවෙන් එහෙම නැත්නම් බොහොම මේ ප්‍රවේශමේ තීරුම් ගත යුතුයි. මේක උගාවක් ලකුණු විස්තර කරලා දෙන්න පුළුවන්. එකක් තමයි අර රක්මන් කියන භාවනාවට තිබුණ මූලිකම බාධා. සද්ද වේදනා හිතිවිලියෝ, පේන රූපෝ මොනම දෙයකින්වත් අතුරු බාධාවක් නැතුව ගමන හැල්මේ දැන් සිද්ධ වෙනවා. ඒ වගේම කරන්න දෙයකට වැඩිය කිරණ දෙයක් බවට පත් වෙනවා. ඒකෝට තමයි හැඟුම් පහසුවට පවත් ගන්න පුළුවන් මේ ඉරියව් පහසුවට පවත් ගන්න පුළුවන් ගැටයක් වෙනවා. මෙන්න මේකට yaadෙන හොඳ උපමාවක් සරුවචන් වහන්සේ දේශනා කරලා ගත්තොත් උන්වහන්සේ දේශනා කරනවා මෙතෙන්දි මේ සතියට වෙන මේ පහසුව එහෙම නැත්නම් Tamanට හම්බ වෙන මේ ඉස්පාසුව මෙන්න මෙහෙමයි කියන්න තියෙන්නේ. දැන් අපේ ලංකාවේ තියෙන ක්‍රමයේ හැටියට කුඹුරු ගොවිතැන් කරලා ඒ ගොවියෝ මුලින් මුලින් හොඳට මේ කුඹුරට හොඳට සලකනකොට නියරවල වනාතේ තියෙන තනකොළ ටික අයින් කරලා තමයි පටන් අරගන්නේ. නමුත් අර කුඹුරට පොහොර ගහනකොට කුඹුරට වතුර බඳිනකොට අර නියරවල වනාතේ බොහෝම ජයට තනකොළ ටික හැදෙනවා. හැබැයි කොහෙමත් එක් ගොයම ඇතුලේ දැන් කුඹුරේ ගොයම ඇතුලේ ගොයම. ඒක නියරේ තනකොළ. එතින් ගියාම වනාකේ තනකොළ. මම මේ පාවිච්චි කරන වචන හුඟක් මහලාට මේ ගැමි කොවිතන දන්නේ නැති අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අන්නේ වෙලාවේ හරක් බලන ගොපල්ලෝ යම් කිසි විදිහකට මේ තනකොළ ටික විතරක් කපන්න නිදැල්ල යන හර අතෑරියොත් ඒ මනුස්සයාට පුදුමාකාර වේ ඇස් බැල්මක් වදාගෙන ඉඳලා මොකද හරක කැමැති අර තනකොළ කනවට වැඩිය වැඩෙන ගොයම කන්න. ඒකෙන්ස එව්ව නොකා නියරේ තියෙන තනකොළ ටික විතරක් වනාතේ තියෙන තනකොළ ටික විතරක් කෑම සඳහා ඉද හරක ගන්න පුළුවන් නම් ඒ ගොපල්ලට එදා දවසේ හරකුන්ගේ තන කෑම සරිකර ගන්න පුළුවන්. නමුත් හරකගේ තියෙන පුදුම ආසාවක් කුඹුරට බහලා කුඹුර ගොයම් ගන්න. එහෙම කෙරුවොත් එimhe කුඹුර අයිතිකාරයා දැක්කොත් ඉතින් හුද්දටම චෝදනා එනවා. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා මේ හරක් යොදවන්නේ වනාතේ හුද්දටම ඇස් බැල්ම තියාගෙන. හරක් ටික කුඹුර දිහාට නොයන්නේ. හැබැයි හරකන් ඉච්චකෝම ඒ ගොපල්ලගේ අඩුපාඩුව බලලා කුඹුර කන්න බලනවා. ආන්නේ වෙලාවකදී ඒ හරකුන්ට කැම දෙන්නත් ඕනේ. අයිතිකාරයාගෙන් මේ භෝගයට හානි වෙන එක වළක්ව ගන්නත් ඕන නිසා ගොපල්ලට විශාල අස්බල්මක් අවධානයක් යොමු කරන්න වෙනවා. අපි හිතමු යම් කිසි දවසක කුඹුර පැහිලා ගොයන් කැපුවයි කියලා. අන්න ඊට පස්සේ ගොපල්ලට පුළුවන් අර කොණ්ඩ නිහින් ඉඳ කන්න දෙන්න. මොකද එතකොට අර මේ නියරවල තියෙන තනකොළ ටික විතරයි ඉතුරු වෙන්නේ. වනාතයේ තියෙන තනකොළ ටික විතරයි ඉතුරු වෙන්නේ. එදාට පුළුවන් හරකුන්ට නිහින් ඉඳ කන්න දෙන්න. එදාට මිනිහා කරන්නේ මොකද? හරකුන් ඔය ගැතර එලවලා දාලා අර තියෙන ගහක් යට වෙලා ඔය බටනලාවක් ගහගෙන ඉන්නවා. මොකද හරකුන්ගේ එදාට භෝගයට හානියක් නැහැ. අන්න ඒ වගේ තමයි සරුවත්නන්ද දේශනා කරනවා සතිය සඳහා මේ සක්මන සඳහා සතිය යොදවන මුල් වෙලාවේදී අසියතර කුඹුර භෝගේ රැකලා තනකොළ ටික විතරක් කන්න හරක් යොදවනවා වගේ නිතරම මේක වම වම වශයෙන් මෙනෙහි කරමින් දකුණු දකුණු වශයෙන් මෙනෙහි කරමින් යෙදවුම අවශ්‍යයි. ඇස්බල්ම අවශ්‍යයි. පොඩ්ඩ හිමේ වුණොත් මේක පිටපයින්. මේ සතිය පිටපයින්. සතිය නන්නතර වෙනවා අසත වෙනවා. එහෙම නොවි මේක පුරුදු වුණාට පස්සේ ඒක තැනකට ගියාට පස්සේ සතිය සතිය විසින් නඩත්තු කරන තැනකට එනවා. එදාට හරියට භෝගේ අයින් කරුවාට පස්සේ ඉතුරු වෙච්ච ඉපනල්ලයි ඉතුරු වෙච්ච නීරවල මේ වනාන්ත තියෙන තනකොළ කන හරක් වගේ ඒ ගොවියට මේ ගොපල්ලට හරි ස්පාසුවක් තියෙනවා. එදාට හරකුණත් නිසිනින්ද කපා යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අර සත්‍ය පිහිටවීමට ගත්ත දැඩි ප්‍රයත්නය. දැඩි ව්‍යාපාර ගතිය, දැඩි මෙනෙහි කිරීම ඉබේම නොකලත් නෑ නොකලත් ඉබේම සතිය පිහිටන ගතියකට එනවා. අන්න මේක තමයි සම්පජඤ්ඤේ පාළියමට අවශ්‍ය කරන හොඳම අවස්ථාව. අන්න ඒකට අපි අතුවාචාරින් වාසය කියන්නේ සත්වපලද්දින් පජහකි අත්ත සංඥා උග්ඝාටේ. මේක සතෙක් කරනවා කියන හැඟීමන ඉබේම සතිය ක්‍රියාත්මක වෙලා සක්මන යනවා. වයින් කරපු බොනික් කරනවා. නැත්නම් රූපයක් කරදිනවා. එතකොට මේක මගේ වැඩක් මම කරනවා කියලා අදුගානේ සතිය පිහිටවීමවත්. කරන්න දෙයක් නැහැ. කරන්න පටන් ගන්න. අන්න ඒ වෙලාවට මතක් කරනවා මේක ආරම්මණං චේව සතිපට්ඨානං චේව හෝති කිය. එතකොට මේ යෝගාවචරයේ ඉදිරි ගමන මේ යන ගමන ඉස්සරහට ඉබේම විපස්සනාවට හිත හැරලා විපස්සනාවක් කරනවා සතිපට්ඨානයේ සතිය සුපතිත්තික සතියක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය Java කැදෙනවා. සතිය යම් කිසි වේගයකට එනවා. ඊට පස්සේ ඒකෙන් අඛණ්ඩ ධාරාවක් නිපද වෙනවා සම්පජායි. ඒක හරියට විදුලි උත්පාදක යන්ත්‍රයක් අපි ක්‍රියාත්මක කරලා ඒකේ මේ යාන්ත්‍රික කොටස තෙල් වලින් දුවන කොටසක් හෝ මේ ජල විදුලි යන්ත්‍රයක ඒ ටර්බයින් එක විනාඩියකට 1500 වාරේ කරකවෙන්න පටන් ගත්තට පස්සේ තමයි විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍ය කරන 110 හෝ 230 කරන්ට් එක ඇති වෙන්නේ. එතෙන්ද එනකන් මේ බිඳුවෙන් පටන් අරගන්න කරකෙන වේගය විනාඩියට 1500 දක්වා නගිනකන් ඒ විදුලි උත්පාදක යන්ත්‍රය අවශ්‍ය ආතතිය ඇති වෙන්නේ. ටෙන්ෂන් එක නගින්නේ. ඒ නිසා එතෙන්ද යනකම්ම ඒක මේ විදුලිය පරිපථයට සම්බන්ධ කරන්නේ. පරිපථයට සම්බන්ධ කරන්නේ ඒ යන්ත්‍රයට එන්න ඕන ප්‍රශස්ත චක්‍රගාන කරකෙන්න පටන් ගත්තට පස්සේ ඒ යන්ත්‍රයෙන් ප්‍රශස්ත විදුලිය නිපද වෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ඒක ප්‍රධාන පද්ධතියට නැත්නම් මේ පරිපථයට සම්බන්ධ කරන්නේ. අන්‍යෝගේ තමයි ඉස්සල ඉස්සල සතිය බිඳුවේ තිබිලා ඒ අදාළ වේගය දක්වා නගිනවා. ඒ නගින කම්ම අපිට ඉතින් අර හරක් ටික උඹට බයින දෙන්නේ නැතුව තනකොළ ටික විතරක් කන මට්ටමට රකින්න වෙනවා. මේක නිසා හැමදාම මතක තියාගන්න ඕන පරියන්කේට හෝ සක්මන්ද ගිය හැම වෙලාවෙදීම කොච්චර දක්ෂ යෝගාවචරයක් නම් කොච්චර සත්‍ය පිළිබඳ තමන්ට ආත්ම විශ්වාසයක් තුන පරන් ගන්නකොට හැමදාම මුලින් බින්දුවෙන් මම පරන් ගන්නනේ කියලා හිතාන කරන්නේ. දක්ෂයාගේ ලාභය තමයි ඉක්මනට පෙළ ගැස ගන්න. ඒක රස කරගන්න. ඒක වෙනම කතාවක්. නමුත් ඒක හැම වෙලාවෙම කටයුතුමයි. එහෙම කෙරුවට පස්සේ ඒ එකලසට ආවට පස්සේ සතිය ඉබේ කර දෙනවා. රූපණෙන් යනවා වගේ යන ගමන සිද්ධ වෙනවා. ආන්න එතෙන් දෙනකොට තමයි මේ සම්පජඤ්ඤය කියන අස්පනා පිට අංග සම්පූර්ණ ඍජු අත්දැකීමක් විචිත්‍රව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ආන මේ දේ වුණාට පස්සේ මේ සම්පජානික වටින දේ ඒක තමයි අපි ඉදිරියට විපස්සනාවට හරවන්නේ මේ මෙතෙක් කල්ගෙන ආපු සතිය තවදුරටත් ස්ථාවර කරලා දෙන්නේ සම්පජානිය තමයි. නමුත් මේ සම්පජානිය අර සති අඛණ්ඩ සති ධාරාවේ ප්‍රතිඵලයක්. ඒ නිසා අපි මෙතෙන්දී සතියේ ගියාම තමයි බලන්නේ. හරියට ඉදිරියට යනකොට ඉදිරියට හරියට ගියාම නූල එතන ගොන් කරත්තේ හරකා ගියානම් හරි පාය කරත්තේ ඉස්සර වෙනවා. මේ කරත්තේ හරියට ඇදිලා එනවා. අපි මේ කරත්තේ වටනා දේවල් කියන්නේ මේකට වටනා දේවල් කරත්තේ ඉස්සර කරලා ගොනා පිටිපස්සට දැම්මා. ගෝධනෙක භාවනාව වගේ අර කාඩ් බිෆෝර් ද හෝස් කියනවා වගේ කරත්තේ ඉස්සර කරගෙන. ඒක හරියන්නේ හැම වෙලාවෙම සතිය ඉස්සර කරගන්න. සතිය ඉස්සර කරන සතිය යම් කිසි වේගයකට ආවට පස්සේ ලකුණු පේන්න ගන්නවා. ඒ ලකුණු ටිකක් තමයි අපි කිව්වේ නිදැල්ලේ හරක් කවන බතර මේ කුපල්ලේක වගේ ළමන්ඩි ස්පාස්වක් වෙනවා. ඒ වගේම මෙනෙහි කිරීම ආදී දේවල් නොකර අකන්න සත්‍ය ධාරාව පවතිනවා. ඒ සත්‍ය ධාරාව පවතිනකොට ඒ රක්මනේ නම් සතිය පටන් ගන්නත් රක්මනේ පිටපයින්නේ. ආනාපාන කියන ආනාපානෙන් පිටපයින්නේ අරමුණට මූණට මූණ දාලා හිටිනවා. එතකොට අර සතෙක් කියන හැඟීම නැති වෙනවා. මම මේ මාගේ කියන හැඟීම නැති වෙනවා. ආන්නේ වෙලාවට ඒ කියන්නේ අට්ටි සංඝාතෝ අභික්කමති. ඇටසැකිල්ලයි දැන් ඇවිදින්නේ. අභික්කන්තෝ ප්‍රතිබික්කන්තේ ප්‍රතික්කන්තේ සම්පජානකාරී හෝති කියන එකට දැන් ඇට හැකිල්ලක් ඇවිදිනවා. එහෙම නැත්නම් ධාතු ධාතු නම් ඒව ගමන. මේ ධාතු වැඩ පිළිවෙලක් කියන්නේ කියලා අර තිබුණු මම මාගේ කියන හැඟීම විධාන කරලා වැඩ කරන්න පුළුවන් මේ ඊවර පද්ධතියක් වගේ තිබුණ එක අර ස්වයංක්‍රීය වෙන්න පදනකොට සතියේ ලොකු අරසාවක් හැදෙයි මේක තුලින් තමන්ම තමන් දිහා බලන දෘෂ්ටි කෝණය වෙනසක් සිදු වෙනවා ඔන්නක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ විපස්සනාව කියලා. අපි අලුත් දැල්මක් බලනවා දැන්. එතකොට අපි ප්‍රය ඔසවන්න කරන චේතනාව පවා හොඳට පෙළ ගැහිච්ච සතියකින් යුක්තව කරන්නේ. ඒක නිසා අපිට ඒක දැක බලා ගන්න අවශ්‍ය නම් මේක තමයි හොඳම වෙලාව. දැන් මේ එසවීමේ කායික ක්‍රියා නැත්නම් රූප බලහ වැඩ පිළිවෙල තියේදී ඊට වඩා සියුම් වූ ඒකට මුල් වෙන්නා වූ එසවීමේ අවශ්‍යතාවය එසවීමේ චේතනාව එසවීමට කැමැති බව සමහර විටක හොඳට දැන් පේනවා ඒකත් සති ධාරාවට යට වෙලා තියෙනවා එන හොඳට ඊට ඉස්සෙල්ලා විනාඩි ගාණක් පියවර ගාණක් සතියෙන් ඇවිල්ලා දැන් ඔසවන්න හිතෙන එක ඥාන සම්ප්‍රයුක්තයි ඒ ඔසවන්න ඕනේ කියන බලන හිතත් භාය ඇතිවීමෙන් නැති වෙන බව දැක ගන්න තරම් විපස්සනාවකුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සතිපට්ඨානෙකුත් වෙනවා විපස්සනා භාවනාවකුත් වෙනවා. ඒක ඒක විශ්ීම කොහොමක් බවට පත් කරන ශක්තිකරණය වෙන්න පටන් ගන්නවා. මෙතෙන්දී ඒක නිසා සමහර විතක මේ මේක පිළිබඳව හොඳට බණ අහලා මේ සත්‍ය මේ විදිහට දිනු කරලා ඒකලාශය පුරුදු කරගත්තේ නැති කෙනෙකුට නැත්නම් සත්‍ය ධාරාව අඛණ්ඩ නොවිච්ච කෙනෙකුට සක්මනේ ඇවිද ගන්න බැරුව වැනෙන ගතියෙන් පටන් ගන්නවා. එකලාසෙ නැතුව සක්මනේ එළියට ඇදලා විශ් කරන්න හදනවා වගේ පේන්න පටන් ගන්නවා. ඒකට හේතුව අන්නාර විදියේ අමුතුම එකලසකට. එහෙම නැත්නම් අමුතුම සමබර භාවයකට දැන් මේ මේ මුළු පද්ධතියම යනවා. ඒක නිකන් මේ පොළොව දිගේ යහසන්තරාව පාරට දැන් ගුවන්ගත වෙන්න යහබෝන් වෙන්න හදන වෙලාවේදී මුළු යානෙම දෙදරුම් කරනවා. හැම කෙනාටම කියන දැඩි අවධානයෙන් ඉන්න පරිපත කරගන්නයි කියලා. අනුගාණේ ඒක වැඩ කරන ශිල්පියව පවා ඒ වෙලාවට හරියට යානේ සම්බර කරලා දෙන්න ඕනේ. මොකද ඒ වෙලාවේ ධර්ම ආකාරයකට සෞඛ්‍ය සම්බන්ධ විදිහට ගුවන්ගත වීම සිදු වෙන්නේ නැත්නම් භයානක දෙයකට එන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ හැමදාම පරියන්ඛයේදී නැත්නම් සක්මනේදී එනද ඒජිලා වැඩ කරනකොට එක මීඩියාව ඉන්නකොට මෙන්න මේ ඉරියව්ව අර මොන කරගෙන ඉරියව්ව ඉදිරියෙන් තියාගෙන අපි සති සම්පජඤ්ඤය ඇති කරනකොට මේ සතියේ අර වේග කැවෙන අවස්ථාවට එනකොට හීන් සීරුවේ. ඒ සම්පජඤ්ඤයට බාධාකින් තොරව ඇතිවෙන්න අපි මේකට ඇදහිල්ල තියාගන්නවා. මූල කර්මස්ථාන ගරු කිරීම කියනවා. විශ්වාසය ඇති කරගන්න ඕන. ආ මෙහෙම යනකොට හීන් සීරුවේ ඔන්න සතියෙන් ගිය වැඩ පිළිවෙල සම්පජඤ්ඤයට කියලා දැන් සම්පජඤ්ඤේ අරගෙනිච්ච සතියක් තව තව ස්ථාවර කරන්න පටන් ගන්නවා. ගොඩබිම කීට මිනිස්සේ ඔරුවකට කොට වෙනවා වාගේ ගොඩබිම හිතට ඔරුවට කකුල තිබ්බහම ඔරුව දඟලනවා. ඒක වචනේ කියන්නේ. ඊගාව කකුල කියන්නේ ගියාම දැන් මේ මිනිසට ආයෙ කකුල ගන්න හිතෙනවා. ඒක මොකද දැන් දෙවුලනවා. ඉතින් ඒ නිසා හිතන කණුවක් හයි කරලා දෙන කන්වෙන් එල්ලිලා අර ඔරුවට කොට වෙනකොට අපි මොන විදිය සීතු මාරුවක් කරන්න ඕනද ආන්නේ වගේ මේ අමුතු සම්පජාන්‍ය පහළ වෙන්න හදනකොට ඇතිවෙනා වූ මේ දැක්ම අපිට පේන ගතිය වෙනස තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී කියලා සතිය පිටවන්නට මිනිසයාට මේ ඇට සැකිල්ලක වැඩ පිළිවෙලක් එතන ඊවර පද්ධතියක් මෙතන වැඩ කරනවා දිවසේ එක්කෝ ඒ Taman යන වැඩ පිළිවෙලේ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන හැටි එතකොට තමයි ඇට අට්ඨී කියන සංඥාව ඇති කරගන්න පුළුවන් මේ. ඉතින් මේ දෙතිස් කොටස භාවනාවේදී හරිම ප්‍රසිද්ධයි මේ අට්ඨික සංඥාව. මේ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙන මූලික ඊවර පද්ධතිය තමයි අට්ඨික. මේක මේ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේ හරි ලස්සන කතා සම්බන්ධ කරලා තියෙනවා. ඒ දවස්වල මිනිස්සු මොකදි කවුරු හරි හම්බෙච්චාම මේ කඩේ යන්නේ කියලා අහන්නේ නැතිලු. කඩේ යන බව දන්නවා මේ මිනිස්සු. එමන්සේ අහනවා කියලා කියන්නේ මොකක්ද තමන් කරන භාවනාව කියලා අහනවා. ඒතකොට මේ කෙනෙක් කියනවා මම මේ අට්ටික භාවනාව කරා. අනිත් කෙනා කියනවා මම කේසා භාවනා කරන්නේ. ඒ තරමටම මේ සම්පජාඤ්ඤ මාරු ඇති වෙනකොට මොකක් හරි එකක් මතුවෙන්න පුළුවන් ඒක මතුවෙනකොට ඒ සංඥාව පුරුදු කරගෙන හිටපු කෙනෙකුට නම් කලකොල වීමක් වෙන්නේ නැහැ හොඳ ලස්සනට ඒ ඉරියව්වෙන් අනික් ඉරියව්වට නැත්නම් මේ සම්පජාඤ්ඤ පබ්බයෙන් අසුබ භාවනාව කියලාට හරවීමේදී බාධා ඇති වෙන්නේ. ඉතින් ඒ ඒක භික්ඛුණී උපස්සයක් භික්ඛුණී උපස්සයක් කියන්නේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ආශ්‍රමයක් තිබිලා තියෙනවා. ඒකේ ගිරවෙක් හදලා තියෙනවා. ඌට බුද්ධ රක්කිත කියලා නම දීලා තියෙනවා. ඉතින් මේ බුද්ධ රක්කිත නිදල්ල යනවා ඉඳපුවා. මුදුවට කතා කරන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ රක්කිතට මේ මෑණිවරු උගන්වලා තියෙනවලු අට්ටි අට්ටි කියන්නේ. ඉතින් ඒ නිසා ඌත් නිකන් ඉන්න වෙලාවේදී පෙර පෙත් අපු පෙත් අපු කියනවා වගේ ඌ නිතරම අට්ටි අට්ටි අට්ටි අට්ටි කියන නිකන් සුරුදු කරලා. ඉතින් මේක දවසක් දවල් 9ට 10ට විතර ඒ ස්ථාන ඇතුළ වෙන තොරණේ මොනක වහලා ඉතින් අර අවතමින් එනකොට කුට්ටු ගෙක් ඇවිල්ලා ඩක්කා ගහන කියලා. යනකොට සීමානිවරු දැක්ලා කියනවා නම් වික්ෂුණීන් අන්තලලා ගාලා කියනවා අනේ බුද්ධ රක්කිත අරගෙන ගියා. මේ පියාකුස්සෙක් කියලා නැත්තම් කුරුළු ගෙක් කියලා ඔක්කොම කෑ ගහන්න පටන් ගන්න තියෙනවා අප්පුඩි තලතලා ඊට පස්සේ අර පියාකුස්ස බය හිතලා අර මේ බුද්ධ රක්කිත දාලා ගියා. ඊට පස්සේ දූගෙන අරන් ගිහලා මූට වතුර පොවලා ඉතින් ඉතිරිමණ කෙනෙක් අහවලු බුද්ධ රක්ෂිත උඹට බය වෙන්නේ නැද්ද ඒ වෙලාවේ කියලා. උඹට මොකද හේතුනේ කියලා මම අට්ටි අට්ටි අට්ටි අට්ටි කිව්වා. බුද්ධ රක්ෂිතත් කරන්නේ හදිස්සියක් අහම අට්ටි කියලා සැලසි කරනවා. ඒ මොකද මේ සම්පජඤ්ඤ මට්ටමේ ඉඳලා මේ කියන දෙතිස් කොටාසේ මොකක් හරි එකක් අල්ලා ගැනීමෙන් තමයි අපි සත්ව සංඥාව අතාරින්නේ. ආත්ම සංඥාව අතාරින්නේ මම ඇවිදිනවා සතෙක් ඉන්නවා කියන එක නෙවෙයි. එක්ක ඇට හැකිලක ගමන. එහෙම නැත්නම් ලේ මල්ලක් යනවා. එහෙම නැත්නම් මස් මල්ලක්. එහෙම නැත්නම් ඇතුළට වී ඇරීමේ පුරවපු ගෝණියක්. ආනගේ මොකක් හරි ක්‍රමයකට අපිට අලුත් කාලයකට අපේ ශරීරේ පේන්න පටන් ගන්නවා. ඒ භාවනා කරන විපස්සනා ගැන හිතන, තව විපස්සනා අනුකූල කල්පනා කරනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හුදුවට සෙනගිල්ල බස් එක වාඩිලා ඉනකොට මේ ස්වාමීන් වහන්සේ ඉන්දියාවට හිත දාලා සතිය පිටවන්න උත්සාහ කරනකොට ඒ මිනිස්සුන් ගෝසාව දිගට ඇහෙනවා. එයාගේම දාඩිය දාන මිනිස්සු ඉතින් පිරීලා ඉන්නකොට එක වෙලාවක් කල්පනා වුණලු මේ මුළු බස් එකම දැන් ඇක්සිඩන්ට් එකලා කුඩු පට්ටම් වුණොත් කොච්චර ඇට ගොඩක් තියෙන්නේ. ඒක බලන්න පේන තියෙන ඇට සැකිලි රාශියක් එකට පුරවලා තියෙනවා වගේ තමයි පේන්නේ මේ පණ කියන මිනිස්සු. ටික වෙලාවක් ඉඳලා කල්පනා කරලා බලමු මේ ඔක්කොම හැප්පිලා මැරිලා මස් වශයෙන් බැලුවොත් මස් මලු ආසන වලත් මස් මලු මැද පොල්ලෙත් ඉල්ලලා මස් මලු එතන ලේ වශයෙන් බැලුවොත් ඒවා ලේ මලු ආන්නේ විදිහට මම මේ බස් එක යනවා මමත් මගේ මේ ස්ත්‍රී මේ පුරුෂෝ කියන හැඟීම නෙවෙයි ඉන්නේ ඒකට ඔක්කොම පේනවා සමානලාවට අට්ටික වශයෙන් එහෙම නැත්නම් ලී වශයෙන්, මස් වශයෙන් විවිධාකාර පැතියෙන් පේන්න පුළුවන්. මේක ලොකු ආරස්සාවක් තියෙනවා. මොකද එහෙම නැතුව සත්‍යයෙන් තොරව මෙන්න සංඥාව පුරුදු කරලා නැත්නම් අපි ස්ත්‍රීන් අකිනුට පුරුෂයන්ට කාම සංඥා පහළ වෙනවා. විවිධාකාර මනෝ ව්‍යාපාර කියලා. ස්ත්‍රීන් පුරුෂයන් විසින් ඒක ඒක වැඩි හොඟාවක් හොඳයි මේක. නමුත් මේට වැඩි ලොකු මේ ප්‍රතිපත්තාන සූත්‍රය කියන තාලෙට මේ අට්ටික සංඥාව එහෙම නැත්නම් මේ වගේ වෙලාවට අපි අයිනේ බණ අහන්නේ කියලා බැලුවොත් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සක්මන් කරන ඉන්න වෙලාවක මම මේක අරගන්නේ මොකද මේ චේතනාපූර්වකව වැඩ වෙනස් වෙන ඉරියව් වෙනස් වෙන ගතිය සක්මනේ බහුල නිසා නැත්නම් කොල්ලෙකෙදිත් මේක වෙනවා පරියන්කෙදිත් වෙනවා නිදාගෙන ඉන්නකොට කෙරුවත් වෙනවා අන්න එතනදී මේ සත්‍යක් මම ආත්මය කියන සංඥා වෙනුවට ඒ නිදාගෙන උහුලම් මල්ලකට මේ බැලමකට උහුලම් පුරවන්න වගේ මයි නමක් අදින්න වගේ වැටෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ලේ මල්ලක්, මස් මල්ලක්, ඇට මල්ලක් විදිහට යම් ආකාරයකට වැටෙන්න පටන් ගන්නකොට අපිට ඒකත් සංඥාවක් කරගන්න පුළුවන් නැත්නම් අපිට මඟ සලකුණක් කරගන්න පුළුවන් දැන් අර සතිච්ච නැගීම නෑ ඒ වෙනුවට අපිට කියන්නේ ආත්ම සංඥාව නෙවෙයි නිකන් ධාතු. එහෙම නැත්නම් අර කියන විදිහට ඇට හැකිලක වැඩක් කියලා. ඒ නිසා මේ දෙතිස් කොටස පිළිබඳව විපස්සනා යෝගාවචරයට බලන හැටිදී ගන්න තියෙන්නේ ඒ සක්මන yaadෙනකොට සක්මන අල්ලගෙන යනකොට මෙන්න මේ 31කින් එකක් සමහර විටක ඉබේ ප්‍රකට වෙන්න පුළුවන්. ප්‍රකට කරන්න උත්සාහ කරන්නේ ඒක විපස්සනා වෙන්නේ. විමස ඒක කරන්නේ කියොත් අපි සක්මණේමුත් හිත කැඩිලා සතියක් කැඩිලා අනවශ්‍ය ප්‍රශ්නකට වැටෙනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ පරියන්කේ හෝ අපි පරියන්කේ නිමග්න වුණොත් මූල කර්මස්ථානයේ හොඳටම සතිය පිහිටිය අපිට සමාහයට බැලුමක් උලංගහව බැලුමක් ඇතුලේ ඉන්නා වගේ වැටෙන්නේ කියලා. එතන පොලිසියෙන් වලින් මනුස්ස රූපයක් හදලා ඒ පොලිසින් බෑග් එකට වතුර පුරවන්න පටන් ගත්තොත් අඩියේ ඉඳලා පිරීගෙන එනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් උඩ ඉඳලා බිමට අතාරව මැටි අණු මැටි ටිකක් කොණ්ඩ කැම් ගෙඩියක් වගේ ඇවිල්ලා පොළොව බදාගෙන අල්ලගෙන ඉන්නවා වගේ තේරෙන්නේ ඉඳී කියලා. මේ මොනම හරි ක්‍රමයකින් මේ සම්පජාතිය එනකොට ආත්ම සංඥාව හැඳ වෙන මොකද්ද ක්‍රමයකට තමයි මේක තේරෙන්න පටන් ගන්න. ආන්නේ තේරෙන්න පටන් අරගන්නකොට ඒක ප්‍රකට වීම සඳහා අපි කල්ැතු ඒකට සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් මේ විදිහට වෙනස් වීමෙන් තමයි විපස්සනා කියලා කියන්නේ විවිධ ආකාරයෙන් බැලීමක්නේ. වී කියලා කියන්නේ විශේෂ විවිධ කියන අදහසක්. පස්සනා කියලා කියන්නේ බැලීමක්. අන්නේ දැල්මේ මාරුවක් සිද්ධ වෙනවා. ඒක හරියට අර ගෝයන් කපන්න ඉස්සල්ලා හරක් බලන මිනිස්සයයි ගෝයන් කපුවට පස්සේ හරක් බලන මිනිස්සය අතර වගේ ඒක සහැල්ලුවකුත් තියෙනවා. ඒ වගේම බලන දෘෂ්ටි කෝණේ වෙනසකුත් තියෙනවා. ආත්ම සංඥාව හැලෙනවා, සත්‍ය සංඥාව හැලෙනවා. මෙන්න මේකට සූදානම් වෙනවා නම් කවදාකවත් මේක ඇට වශයෙන් දැක්කොත් හෝ මස් වශයෙන් දැක්කොත් හෝ ලේ වශයෙන් දැක්කොත් හෝ සරව වශයෙන් දැක්කොත් හෝ වෙන කුණපයක් වශයෙන් දැක්කට විපස්සනාවේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ මොකද මේක විපස්සනාවේදී පේන දෙයක් වෙන බලන දෙයක් නෙවෙයි මෙන්න මේක වැඩි ලොකු වෙනසක් තියෙනවා සමත භාවනාවේදී දෙතිස් කොටාස භාවනාව ඇත්ත වශයෙන්ම නම් සමථ මෙතන මතක් නොකර යන එක විපස්සනාට කරන ලොකු ගෞරවයක් තමයි. නමුත් බෞද්ධ භාවයේ පිනිස මම මතක් කරලා දෙනවා සංසන්දනාත්මකව සමථ වශයෙන් විපස් මේ අට්ටික භාවනා කරනකොට හිත යොදව යොදව බලනවා. අපි වාඩි වෙලා අපි කියනවා කේසා කියනකොට කෙස් ඉස්මත්යේ තියෙන කෙස් වලට හිත යන්න ඕන. ලෝමා කියනකොට ඒ කෙස් වලින් පල්ලෙහා තියෙන ශරීරයේ තියෙන ලෝම වලට හිත යනවා. නඛා කියනකොට අතේ පහේ නියපොතු වලට යනවා. දන්තා කියනකොට දත් ඇට වලට යනවා. තචෝ කියනකොට අහමට යනවා. කියන්නේ බැලු බැලමට පේන බාහිරේ තියෙන අපි මේ සාමාන්‍ය රූපලාවන්‍යයට ගන්න කොටස් ටික. ඊට පස්සේ මන්සං ලෝහිතං ආදි වශයෙන් එක එක එක කොටසට යොදව යොදව බලන ගාණි හිත යොදවන යොදවන ගානේ හිත කී කරුව කේසා කියනකොට කෙස් වලට යනවා ලෝමා කියනකොට ලොම් වලට යනවා ආදී වශයෙන් යනවනම් එතනදී කරන යෙදවුමක් මෙහෙවීමක් ඒක සමති ඒක කරන්නේ මොකටෙයි ඒක කරන්නේ මේ අට්ටිකේ මාසේ මේ දෙසිස් කොටස මතින් සමත ධ්‍යානයක් ලබා ගන්න. ඒ මොකද මේ දෙසිස් කොටස භාවනාව තුන් මාසලක් විදිහට උත්සන්නනේ සමත භාවනාවයි. එකක් තමයි අපි කේස් ගත්තොත් කේස් වල වර්ණ දිශා ඕකාශ පරිච්ඡේද වශයෙන් ඒකේ වර්ණය හෝ ප්‍රකට කරගන්න පුළුවන්. ඒකත් භාවනාවක් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන පිළිකුල මත කරගන්න පුළුවන්. පිළිකුල සමතයට වැටෙන. එහෙම නැත්නම් එහි යත්තා වූ ශූන්‍යතාවය, එහි යත්තා වූ ධාතු මත්තක භාවය ගත්තොත් විපස්සනා නිසා විපස්සනාට යනකොට පිළිකුල් කතාවක් නැහැ. විපස්සනාට යනකොට තියෙන්නේ මේක ධාතු ස්වභාවයක්, ශූන්‍යතා ස්වභාවයක්. ඒ මොකද ඒක මතු වෙලා පේන කාලයක් තියෙනවා. මේ සක්මන් කරගෙන ඉන්න එක සක්මන හොඳට යනකොට පේන පටන් ගන්න රූපට යනවා වගේ, අත හැකිලක් හැදිනවා වගේ පේනවා. මේ කවදාකවත් අර පිළිගුල් සංඥාව නෙවෙයි කියන්නේ. අර අපි වැඩ කරන දුවමින් පවතින විදුලි උත්පාදක යන්ත්‍රයේ පිට පොත්ත ගලවලා දැම්මා වගේ. ගලවලා දාපුවම පේන්න පටන් ගන්නවා ඇතුලේ විශාල මේ යන්ත්‍ර සූත්‍ර ගාන පුදුමාකාර වේගකින් වැඩ කරනවා වගේ අපිට අර විදුලි උත්පාදක යන්ත්‍ර ගෙඩිය පිටින් සමස්තයක් වශයෙන් තිබුණ එක වෙනුවට වෙනවා අම්මේ මේක ඇතුලේ ලෝකයක් තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම සක්මන් කරන කෙනාගේ විපස්සනා වශයෙන් ශූන්‍යතාවයට හෝ ධාතු කොටස් වලට යනකොට මේක ඇතුළට ඔළුව ඇබිලා බැලුවා වගේ ඒක පිළිකුල නෙවෙයි කියන්නේ. හිස් බව. ශූන්‍ය බව. ඒක මේ විධානයක් කරපුවාම වැඩ කරන යන්ත්‍රයක් වගේ. ස්විච් එක දාපුවාම මෝටර එකක් දුවනවා. ෆෑන් එකක් වැඩ කරනවා. අයි සීතකරණයක් වැඩ කරනවා. උෂ්ණ කර්මයක් වැඩ කරනවා. ආන් මේ වගේ විධානයන්ව වැඩ කරන ගැතිය නිසා විපස්සනාවට යනකොට පිළිකුල් ස්වභාවය නැහැ. පිළිකුල් ස්වභාවය ගන්නේ සමත භාවනාව. ඒ නිසා සමත භාවනාව කරනවා නම් එක්ක වර්ණේ වශයෙන් එක්ක පිළිකුල වශයෙන් එහෙම නැත්නම් එයින් ගිහිලා විපස්සනාට හරවන්න පුළුවන් ඔය ශූන්‍යතාව වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා ඕනම දෙසිස් කොටාසේ ඕනම කොටසක වර්ණ වශයෙන් බලන්න පුළුවන්, පිළිකුල වශයෙන් බලන්න පුළුවන්, ශූන්‍යතාව වශයෙන් බලන්න පුළුවන්. එහෙම බලන්න යොදවන මෙහෙවන වැඩ පිළිවෙලට අපි කියන සමත භාවනාව කියලා. විපස්සනාදි කියන්නේ බැලෙන යෙදෙන ගතියක් තියෙනවා. විපස්සනාවේදී වර්ණ සංතාන වශයෙන් බැලිලක් නැහැ. පිළිකුල් වශයෙන් බැලිලක් නැහැ. විපස්සනාවේදී යෙද වෙන්නේ ශූන්‍යතාව වශයෙන් බලන්නයි ධාතු වශයෙන් බලන්නයි. ඒකත් වැඩි මේ ඇයි මේ දෙතිස් කොටාගේ භාවනා මෙච්චර ජනප්‍රිය වෙන්නේ? ඇයි මෙච්චර මේ විවිධ පාවිච්චිනේ කියලා බැලුවොත් අපි හිතුවොත් අපි ගත්ත අට්ටි කියන්න පුළුවන්, කේසා කියන කොටස ගන්න පුළුවන්. ඒකේ වර්ණ කොටාසයට හිත යොදලා බැලුවොත් අපිට වැටෙන්නේ කෙස්වල තියෙන නිල් වර්ණය නම්, පිඟුවන් පැහැට නම්, පැහැය නම් මේක ප්‍රකට වුණොත් මේකෙන් පුළුවන් අපිට අභිභායතන කසිනෝ වලින් ගිහිල්ලා නිල කසිනට හරවන්න. එහෙම නැත්නම් අපිට පිළිකුලට යෙදුනොත් පිළිකුල් භාවනාව තුළින් නීවරණ යටපත් කරලා විශේෂයෙන්ම කාමච්ඡන්දය යටකරන තියෙන ප්‍රධානම ක්‍රමය තමයි කොට්ඨාසමකින් ඇති වෙන පිළිකුල. එතකොට පුළුවන් අපිට නීවරණ යටපත් කරලා උපචාරාත්මක සමාධිය උපදවලා ඒ රූප ධානය වලට යන්න පුළුවන්. ඒ මේ ඒ ඒකපතින් ශූන්‍යතාවය හෝ ධාතු මට්ටයට පැත්තට ගියොත් අමනමයි විපස්සනාවට හැරෙන්නේ. ඒක නිසා ධාමේ ත්‍රිස්කොට්ඨාස භාවනාව තුන් මංසලක් කියනවා. වර්ණ වශයෙන්, ප්‍රතික්කුල වශයෙන්, ධාතු මනස්කාර වශයෙන්. තුනකට යන්න පුළුවන්. ඒ නිසා සමත විදර්ශනා භාවනා දෙකටම මේක යොදව ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය ආනාපාන සති භාවනාව කරලා ඒකේ යම් ආකාරයක බැරි ගතියක්, නොවැටෙන ගතියක්, ආනාපානේ අහුවෙන්නේ නැති ගතියක් එනවනම් විකල්ප වශයෙන් දෙන්නේ මේ ධාතු මනස්කාර ක්‍රමය. නැත්නම් දෙතිස් කොටාස ක්‍රමය. දෙතිස් කොටාසෙන් ධාතු වශයෙන් හෝ වර්ණ වශයෙන් හෝ ප්‍රතිකූල වශයෙන් යන්න පුළුවන්. ඒ නිසා මේක බොහොමත්ම පැතිරිච්ච ප්‍රදේශයකට කාටත් කොතනකින් හරි එකතු වෙන්න පුළුවන් භාවනා ක්‍රමයක් තියෙනවා මේ ධාතු කොටසවල මේ පටිච්චුල මනස්කාරය. ඒ නිසා පටිච්චුල මනස්කාරය පිළිබඳව පොත කියවනකොට ගුරුවරේ කාශ්‍රය කරනකොට Tamante එක වැටෙනකොට දැනගන්න ඕනේ Taman හිත යොදවලා මෙහෙवला මේ අට්ටි මේ කේසා මේ ලෝමා මේ නඛා මේ දන්තා වශයෙන් බලනවද නැත්තම් සක්මන් කරනකොට පේන්න පටන් ගන්නවා. පඥාන්තේ ඉන්නකොට පේන්න පටන් ගන්නවා කියන්නේ. පේන්න පටන් ගන්න ක්‍රමය ආවනම් බොහෝ විට විපස්සනාට යනවා. යොදවලා බලන්න ගියොත් මේක සමත වශයෙන් දෙද. ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි එක්ක අභිභායකන කසින වශයෙන් ඒ ඒ කොටස් වල තියෙන වර්ණානුව වර්ණ කසිනට යන්න පුළුවන්. එහෙම නැත්නම් පටික්කුල යනෝ ගිහිල්ලා පිළිකුල් භාවනාව දිගේ ගිහිල්ලා ප්‍රථම ධානය උපදවන්න පුළුවන්. ඒක ද්විතිය ධානය ගන්න බෑයි කියලා කියනවා මොකද ද්විතිය ධානයට වතු වෙන ප්‍රීතිය මේක පහල කරන්න අමාරුයි මොකද පිළිකුලමයි පහල වෙන්නේ. ඒක පිළිබඳවත් අවදුරටත් විස්තර කියනවා නම් ආධ්‍යාත්මික පණ තියෙන කයෙහි කෙස් ලොම් නිය දත්වවේ හිත යොදවලා එහි සිත් ගන්නා වූ යා දෙන්නා වූ එක කොටසක් අරගෙන ඒකම දිනු කරගෙන යනවනම් ඒ මතින් එන්නා වූ පිළිකුලේ කෙනෙකුට උපචාර අර්ථනා සමාධි තුල පිළිගන්න පුළුවන් බව අපේ ථේරවාද ආචාර්ය මත පිළිගන්නවා. බාහිර කයක ගත්තොත් පණ නැති කය මරිච්ච කුණක බලලා ඒ උපචාර අර්ථනා සමාධි පුළුවන් ධ්‍යාන සත්‍ය ඇති කරගන්න පුළුවන් කියලා කියනවා. නමුත් ආචාර්ය මතේ පිළිගන්නේ නැහැ බාහිර පණ කියන උපාදීනක කයි ධානය කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි අජත්ත බහිද වශයෙන් බලනකොට ආධ්‍යාත්මික තමකයි හේසාලෝමානකාදාන්තා වශයෙන් කොටස් කර බැලීම සමතේ යෙදෙනවා එහෙම නැත්නම් මරිච්ච කුණක ඒ පේන දේවල් මතින් ඇති කර ගන්න පුළුවන්. නමුත් ඒ ථේරවාදයේ ඉතිහාසයේ යම් යම් තැන්වල පෙන්ලා දීලා කියනවා මුගව දෙනෙක් දන්නාර මේ මිහින් කලේ ඉඳලා අනුරාධපුරයේ තියෙන ස්වාමීන් වහන්සේ තමයි කැලේ මැදින් එනකොට ඒක ස්ත්‍රියාවක් ඇවිල්ලා මුකුළු බාලා කියනවා. ස්වාමීන් වහන්සේක බලනකොටම ඇහි ගැහිච්චාම ඒ ස්වාමීන් දැක්කේ දත් ඇට ටික විතරයි. ඒත් එක මේ ස්ත්‍රියාව පොඩ්ඩකට ඉස්සෙල්ලා ඒ පුරුෂයාත් එක්ක මේ රණ්ඩු වෙලා මම යනවා යන්න ගෙදර කියලා මේ යන ගමනක්. පුරුෂයාත් ඒ පිටිපස්සෙම එනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ තව ටිකක් අහන දැන් පුරුෂයා එනවා මහකලේ වල කවුරක්වත් නැති පාරක අහනවා ඒ ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ස්ත්‍රියාවක් කරනවා දැක්කද කියලා. අනේ ස්ත්‍රියවද පුරුෂයෙක් දන්නේ නැහැ. දත්තට ටිකක් නම් ගියයි කියලා. ඒ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ තස්සා දන්තං ටිකක් දත්තන්තක් ටිකක් කිස්වා පුබ්බ සංඥාන් අනුසරි. තතේවසෝ ධීරෝ තේරෝ අරහන්තං අපාපුණී කියලා කියන ඒ ශාන්සිය ඒ ටිකට ඒ දත්තට මතින් උපචාර අර්පණ සමාධි පිහිටවල ඒක විපස්සනාවට දාලා පිළිකුලට නෙමෙයි. මෙයතාව ශූන්‍යත්වේ. මෙයතාව ධාතු මතය දාලා රහත් වින් ගමන් කරන වෙලාවක්. උන්වහන්සේට මේ කතා කරලා ප්‍රශ්නේ අහුවේ ස්ත්‍රී අධිපෝෂය කියලා දන්නේ නැහැ. ඉස්සලා ගියේ ස්ත්‍රී අධිපෝෂය දන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේට මේ ස්ත්‍රී ආදියා බලනකොටම පෙනුනේම කලින් හොඳට භාවනා කරලා හිත ගිහිලා තිබුණ දත්තක ටික විතරයි. උනාන්සේ ඒක දකිනකොටම එළියට ආව හිස් බව විශේෂයෙන්ම ඒ කාන්තාව ඉඟි මරණ එකයි කරන්නේ. මුකුළු පාන එකයි කරන්නේ ස්වාමීන් වහන්සේට මොකද ඉත්‍යාවට ලැජ්ජයි දැනගත්තොත් කියලා. මොකද මේ gedara කරන්නේ යන ගමන. පිටිපස්සෙන් පුරුෂයා ආපුවම අහන්න පුළුවන් බවක් දැනන වෙන්නේ ඇති. ඒ නිසා hina වෙලා ගියා. නමුත් ස්වාමීන් වහන්සේ ගත්ත සංඥාව අට්ටික සංඥාව. දත්තට වලින් ගත්තේ. දත්තට වලින් ගත්ත ගමන්ම ඒ ස්වාමීන් වහන්සේ පණ කියන දද්ද නැද්ද මොනවක්වත් බැලුවේ නැහැ. ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා පෙර කළ භාවනා උපනිෂේ සම්පatti නිසා ඒ දත්තට මතින් ඒකේ තියෙන ධාතු දකින්න ඒ මතින්ම අපේ උපචාර සමාධිය දක්වම යන්න පුළුවන් වුණා. උපචාර සමාධිය මතින් විපස්සනාවට ගිහිල්ලා ඒ ස්වාමීන් ඒ පාරදී ගණන් කරමින්ම රහත් වෙච්ච බව තමයි මේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ටික බොහොමත්ම වචිනා සාක්ෂයක් විදියට මහසි භාවනා ක්‍රමයේ පිළිගන්න. ඒ මොකද මහසි භාවනාවක් මතක් කරන්නේ මේකයි කොතනින් හරි කමන්නේ ආධ්‍යාත්මික බාහිර මොන දෙයකින් හෝ අපේ හිත උපචාර සමාධියට යන්න පුළුවන් නම් මොකක්ද උපචාර සමාධිය කියලා මෙතන සඳහන් කරන්නේ නීවරණ ධර්ම යටපත් වෙලා. නමුත් තාම ධානාංග මත වෙලා නැහැ. මේක තමයි අපි සමහර වෙලාවට කියන්නේ ආනාපානේ බලාගෙනව ආනාපානේ ඉවරයි. හිත පිට ගිහිල්ලත් නැහැ. නිදිමත වෙලක් නැහැ. සද්දයකට ගිහිල්ලත් නැහැ. හීතිවිලි ඇවිල්ලත් නැහැ. වේදනක් නැහැ. නමුත් තාම කිසිම ධානයකට අවශ්‍ය කරන ආලෝකයක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ ඒකාග්‍රතාවයක් මතුවෙලත් නැහැ. මේ උපචාර අවස්ථාව ඒ සීමාවක්, කඩයිමක්, මෙතන අතහැරලා අතන තව අල්ලගෙන නැති අවස්ථාවක්. ආන්න මේක ඇති කියනවා විපස්සනා වුණ කරවන. මේකට විසුද්ධි මාර්ගය නම් ඍජු සාක්ෂාත් සපයන්නේ නැහැ. නමුත් විසුද්ධි මාර්ගය තියපු මූල ටිකාව සහ මහා ටිකාව දෙකේ සඳහන් කරලා තියෙනවා මේකට සදිසු උපචාර. උපචාරයක කෙරෙන වැඩේ කෙරෙන මට්ටමට තමන්ගේ දත්තට දැකලා හෝ හිතලා හෝ අනුන්ගේ දත්තට මතින් හෝ මේ ශරීරයේ අරමුණු කරන්න පුළුවන් ඕනෙම දෙයක් අරමුණු කරලා තමන්න පුළුවන් නම් ඒ අරමුණෙහිම හිත නිමග්න කරන්න. අරමුණට මූණට මූණ දාලා වාගේ තියාගෙන ඉන්න. තමන්න විශ්වාසයක් ඇති කරගන්න. මම විනාඩි 15ක් විතර දැන් මේ අරමුණේ තිබුණා. මත්තරත් මේක නැති නැති වෙන එකක් නැහැ. ඒක හොඳ හරියට කිසිම වාහනයක් නැති පහරක වාහනේ පදවගෙන යනවා. තමන්න පේනවා තව ඉස්සරහට කොච්චර දෝ යනකම් කිසිම වාහනයක් නැහැ නිසා ඊරුපත්‍ත්ව යන්න පුළුවන් බවට විශ්වාසය ඇති වෙන බවට ආවන මේක විපස්සනාවට ඇති කියලා කියනවා. ක්ෂණික සමාධිය මේ ඇති. මේ මතින් සම්මේ සම්පජන්‍ය පහළ වෙන්න පුළුවන්. ඒක නිසා අපි අපි මේ විකාශනය කරගෙන යන්නේ සතිපට්ඨානය මතින් විපස්සනා භාවනාවනේ. විපස්සනා භාවනා කරන කෙනාට ගන්න තියෙන කෙටි අදහස මෙච්චරයි. අපි යම් වෙලාවක සක්මන් කර කර ඉන්නකොට මම යනවා නැත්නම් මේ සක්මන සත්‍ය ස්වરૂපයක් සතෙක් කියලා නැතුව කෙරීගෙන එනවා නම් ඒ දිහාම නැත්නම් ඒකම යෙදෙනකොට සමහර විටක මේක අර දෙතිස් කොටාසින් එකක් මගේ නිරූපණය වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙන දෙයක් නම් Taman හිතා ගන්න වෙනවා. දැන් මේ පටික්කුල මනසිකාරය කියලා ලෝකයේ සම්මත වෙලා තියෙන පැත්තට හිත ගිහිලා තියෙන්නේ. නමුත් මෙතන පිළිකුල නෙවෙයි එතන මේන්නේ ධාතු ස්වභාවයක් වැඩ කරනවා. ශූන්‍යතාවයක් වැඩ කරනවා කිය. යම් කිසි විදියකට මේ භාවනාවේ සතිපට්ඨාන කියන මේ දෙතිස් කුණ බාන ඒ නිසා සක්මන් කරන ගමන්ම ඒසා ලෝමානකා දන්තාවට හිත දාන්න ඕනේ කියලා කිව්වනම් ඒක වැරද්දක් කියන්නේ මම මේ මෙච්චරලා කතා කරන්නේ. ඒක කරන්න ඕනේ නෑ. කෙරෙනවා නම් ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නෑ. ඉබේම Tamanට වැටෙන්න ගන්නවා නම් මේ ධාතු කොටසක් හෝ මස් කොටසක් හෝ ලේ කොටසක් හෝ එහෙම නැත්නම් කෙස් හෝ අර හාමුදුරුවෝ දැක්කා වගේ දත් ඇට ටිකක් හෝ තමන්ගේ තුලින් පේන්න පටන් ගන්නවා ඒක මතුවලා එනවනම් ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. ඒ තමන් හිතා ගන්න ඕනේ මේ අර අභික්කන්තේ ප්‍රතික්කන්තේ කියලා ඉදිරියට පස්සට එන සම්පජඤ්ඤයේ තුලින් තව විස්තරයකටයි තව කුංචු කොටසකටයි හිත ගිහිලා තියෙන්නේ. ඒකට එහෙම ඉඳ ඇරලා Taman දිගටම සක්මන් කර කර යනකොට මේ ධාතු විස්තර එන්න පටන් ගන්නවා. උගාක් වෙලාවට මේක දැන් සතිපට්ඨාන මේ මේ දේවල් කියලා කියනවා කියලා ඒ ආනාපානව සක්මන පැත්තක තියලා මේ වගේ දේවල් කරන්න පටන් අරගත්තොත් ඒක හරිය අර මේ කරත් ඉස්සර කරුවා වෙනව ගුණාපතර දාලා. ඒ නිසා මේක හොඳට ප්‍රවේශෙම තේරුම් ගන්න ඕනේ. තවත් මෙතනදී මතක් කළ යුතු කොටසක් තමයි මේ හුඟා මේ අට්ටික භාවනාව නැත්නම් මේ පිළිකුල් භාවනාව පිළිබඳව මම අර කලින් කියා විදිහට තේරවාද බුද්ධ සාසනය පිළිබඳව වැරදි අදහසක් ඇති කරන තරමට මේක අපි හුඟා ලං කර ගන්න හදනවා නම් තුඟ දෙනෙක් දන්නේ පිළිකුල් භාවනාවට හුඟා හිත දෙන්නේ ද්වේෂ හිත. ඒ ද්වේෂයට යනවා දැඩි පිළිකුලට හිත ගියගම. ඒක නිසා මේ පිළිකුල ගත යුත්තේ සමත වශයෙන් රාගී අදහසක්. දැඩි ආශාවක් දුරු කිරීමේ අදහසින් පමණයි. එහෙම නැතුව පිළිකුලට ඉච්ඡර ප්‍රියමනාප වීම තමා විසින්ම තමන් වංචා කර ගැනීමක් වෙනවා ද්වේෂයට ඉඩ ඇරීමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. නිසා දැඩි පිළිකුල ද්වේෂ සහගතයි. අපිට ඕන කරලා තියෙන්නේ ඒකේ පටික්කුල සංඥාව මතින් අපිට ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් නම් සමත ප්‍රතිපලයක් ලැබෙනවා. ශූන්‍යතාවයේ හෝ ධාතු කතා කර ගන්න පුළුවන් නම් මතු කර ගන්න පුළුවන් නම් විපස්සනාට යන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිකුල් භාවනා ප්‍රයෝජනේ සලකලා කරනවා මිස දකින දකින දෙකෙන් චක්කුණු පංචස්කන්ධ කීක ඉන්න ගත්තොත් ඒකේ මුළු ත්‍රේසවාදයේම බුද්ධහා මුළු ලෝකයා චක්කුණු පංචස්කන්ධ කියන පටන් ගන්නවා. ඒ හැම පංචස්කන්ධ කතාවක් මේකේ නෑ. මේකේ කියනවා ඕනේ නම් වර්ණ වශයෙන් ගන්න පුළුවන් පටික්කුල වශයෙන් ගන්න පුළුවන් ධාතු මනස්කාර වශයෙන් ගන්න පුළුවන් අන්නේ ඊයත්තාව මේ විවිධත්වයේ විෂමත්වයේ දැනගන්න පුළුවන් කියන්නේ එකම එක මිනිස්යා විපස්සනා යෝගාවචරය පමණයි සමථ යෝගාවචරයට කවදාකවත් ඒ ශූන්‍යතාවය හෝ ධාතු මත්තක භාවයේ ධාතු දක්ෂින ගතිය එන්නෙම නැහැ හරි එන්නෙම පිළිකුල පමණයි සමහරවිට ඒක ද්වේෂයෙන් එන්නත් ඉඩ තියෙනවා ඒකදී මේක මම කිට්ටු කරලා දෙනවා තව කතාවක් ඒක හිතාගන්න මම කාටවත් ඇහිලි කරනව නෙවෙයි. මොකද්ද මම කියන්න හදන්නේ? අපි සතිපට්ඨානේ අහන්න ඉස්සර වෙලා. අපි සීලයක පිළිපදලා සුචරිත වෙන්න ඉස්සර වෙලා. අපි අපේ సంతානයේ බයලජ්ජාව ඇති කරගන්න ඉස්සෙල්ලා අපි සංසාරට බැඳෙන ප්‍රධාන ක්ලේශය වෙන්නේ දේව රාගය. නමුත් විභංගේ මතක් කරලා වෙනවා අපි යම් දවසක සීලයක් හිතරගත්ත ගමන් අපි යම් දවසක සුචරිතවාදී වෙන්න ගමන් අපිට රාගයට වැඩිය අපි විම දාන්නේ ද්වේෂයෙන් කියලා. ඒක පටවගත්ත ලෙඩක්. බෙහෙතෙන් හැදිච්ච ලෙඩක් එක සමීප කරන්න බෑ. ඒ නිසා මම භාවනා කරනවා අපේ ගෙදර මිනිස්සු භාවනා කරන්නේ නැහැ කියලා පුදුමාකාර නයි හැපින්නේ වගේ තරහින් ඉන්නේ. ඒක දිහා බලනකොට වෙනවා ඇත්තටම මේක මේ හදා බෙහෙතෙන් හදාගත්ත ලෙඩක්. එහෙම නැත්නම් මුළු ලංකාවම සිල් රැකන්න බැරියි කියලා. ඒ නිසා මේ අපි යම් සීලයක පිළිපදපු ගමන් අපි සුචරිතවාදී වෙච්ච ගමන් එහෙම නැත්නම් අපිට කාරණා කාරණා තේරෙන්න පටන් ගත්ත ගමන් අපිට රාගය නෙමෙයි අපි බිම දාන්නේ ද්වේෂය. ද්වේෂී තරමත්ව වංචකාරී. ඒ ද්වේෂයිසිකේ තමයි සම්පූර්ණ මානසික රෝග තේරට මුලලා තියෙන්නේ. ඉන්දා අපි ආයෙත් බින්දුවට බහින්න ඕනේ. එහෙනම් අපි අදිමුත් මේ සුචර්ච වාසනාවට වර්ධින වෙලාවක් තියෙනවා. ඉතින් අපි අනුන්ට ඒක කියන්නේ ඉස්සර වෙලා අපි තේරුම් ගන්න ඕනේ මේ ද්වේෂයේ ක්‍රියාත්මක වෙන හරි වංචනිකයි. ගහක් වෙලාට වංචනිකයි. ඒක නිසා ඒ මේ ප්‍රතිකුල මානසිකාරයේදී හරියට ක්‍රියාත්මක වෙනවා. මොකක් ඔය ප්‍රතිකුල මානසිකාරය කතා කරන ගැත්තු අත්තිකිලමතාන් යෝගයට වැඩෙනවා. අනවශ්‍ය විදිහට මේ සෑම සුන්දර දෙයකම අසුබ පැත්ත බලන්න පටන් ගන්නවා. මම මේ බුද්ධ ධර්ම ලේ ලාසි ලේසිත විකුණා ගන්න සංජය කන්ද ගන්න විකුණන කරන කතාවක් නෙවෙයි. පසුබිමක් කියනයි මොකද අපි යම් දවසක විපස්සනා පැත්තෙන් මේ ලෝකෙ දිහා බලනවා නම් අපිට මේ මේ භාසන් වහන්සේලාගේ ගුණ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අපිට වැද ගන්න පටන් ගන්නවා අපේ සංකාන අපිට තේරෙන්න පටන් ගන්නවා ආරම්භණයකට හිත යොදාගෙන ඉන්නකොට කෙලෙස් දුර වෙනකොට දුර වෙනකොට ඒ බුදු ගුණ රහත් ගුණ ආර්ය ගුණ ඒ චිත්තක්ෂණය අපේ පිහිටනවානේ ආනේ පිහිටන ගතියෙන් අපි දැනගන්න පුළුවන් වෙනවා රහත් වුණා නම් කොහොම හිටියද සෝවාන් වුණා නම් කොහොම හිටියද අනේ බුදුහාමුදුරුවෝ කොහොම මේව දැනගන්නද කියලා අපිට අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන න්‍යායයෙන් යන්න පුළුවන් ධර්මාන්වේ න්‍යායයෙන් යන්න පුළුවන් ඒ නිසා රහතන් වහන්සේට කියන ඒ විදියක් උන්වහන්සේට පුළුවන් ඕනෙම අසුබ දෙයක සුබ පැත්ත දකින්න. ඕනෙම සුබ දෙයක අසුබ පැත්ත දකින්න. ඕනෙම සුබ අසුබ දෙයක කැමති නම් සුබේ බලතැයි ඕනෙම සුබ අසුබ දෙයක කැමති නම් අසුබේ බලතැයි. ඉතින් තා සාතන්වාංශ උපදේශල හැඳ වෙනකම්ම ලෝකයේ අසුබෙන් බලන් ඉන්නවා බැලිය යුතුයි කියලා හැංගීමක් ගන්න නරකයි. අන්න අර විදිහට මේ ද්වේෂය ඉස්සර වෙලා මේ දෙසිස් කොටාජේ දිහා පටික්කුලේම ආයාසයෙන් මතු කරන ගත්තොත් අනවශ්‍ය විදිහට මතු කරන ගත්තොත් අපි මෙන්න මේ වංචනික ධර්මයට අහු වෙන්නේද කියලා. ඒකල හරියම ආගමිකයි. හරිය ආධ්‍යාත්මිකව කතා කරන්නේ. නමුත් හැම වෙලාවෙම මේ ලෝකේ තියෙන සුන්දරත්වය ප්‍රතික්ෂේප කරනවා. කල යුතු දේට මධ්‍යස්ථව දැක ගන්න බැරි වෙනවා. හැබැයි කැපිපෙන ලකුණක් තියෙනවා. කවදාකවත් විපස්සනා තේරුම් ගන්නේ නැහැ. විපස්සනා තේරුම් අරගත්තාම පටික්කුල මනසිකාරයේ පිස්සු වැදෙන හේතුවක් වෙන්න විමුක්තියට හේතු වෙනවා. ඒ මොකද සක්මන් කරනකොට ඉබේම මතු වෙනවා, ටිකේ මතු වෙනවා. සක්මන් කරගෙන ඉන්නකොට මේකේ මාස් ගතිය මතු වෙනවා. මෙලෙක් ගතිය මුරුදු ගතිය. එහෙම නැත්නම් තද ගතිය. මේ මතු වෙන මතු වෙන ක්‍රමයට ධාතු මනසිකාරය වශයෙන් අවබෝධ කරනවා මිසක් පිළිකුල නැහැ ඒලා. විපස්සනාවට තියෙන අන්නේ විදිහේ ලොකු මේ කොස් කපන්නේ ඉතලා කලින් පොල් ටිකක් ගහගෙන හිටපුවාම ඉතින් අපි දන්නවනේ කොල් කොල්ල ගහන ප්‍රශ්න නැහැ. ඒ නිසා විපස්සනා භාවනා කරන්න ඇත්තෝ හොඳට මතක තියාගන්න ඕනේ මේ සම්පජඤ්ඤ පබ්බේ ඉඳලා මේ ධාර්මයේ අසුභ භාවනා පැත්තට මේ පිළිකුල් භාවනා පැත්තට යනකොට අපිට ඒව මතුවේ ඒක බලක් කරගන්න ඕනේ. එහෙම තමයි මේ සම්පජාන්‍ය මතුවෙච්ච බවට ලකුණු පෙන්වන්නේ මෙහෙමයි. සතෙක් පුද්ගලයෙක් වෙනුවට එහි අත්තාව කොටහසවන හරි පෙන්වනවා. අපි ඊගාවට කතා කරන්න හදන්නේ දාර්ශනික නිසානේ. ඒක ඒකත් වැඩිය පුංචි කරපෙන්නීමක් කරන්න. ඉතින් ඒ නිසා මේකෙනදී භාවනාව නැත කළා අපි සති මේ රසපත්තහන කරගෙන යන භාවනාව සක්මන හෝ පරියන්කේ නැත කළා අට්ටිකේ වැඩි යුතු නැද්ද? දෙසිස් කොටස භාවනා කළ යුතු නැද්ද කියලා ප්‍රශ්නයක් පැටලව ගන්න යන්න ඕන කමන්නේ. ඒක ඒ එන කාලේ නම් අපි දැනගන්නවා. මෙයා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මගේ හිත හොඳට සතිය තියෙනවා. හොඳට සමාධිස්තව පුද්ගලෙක් හතෙක් පේන්නේ නැහැ. හතර හැකිලක් ඇවිදිනවා වෙන නැත්නම් මස්වල තියෙන මෙලෙක් ගතිය පේනවා. ඒ නැත්තම් මොනවා හරි ඔය විවසනාට යනකොට අත්‍යික මේ දෙසිස් කොටාසේ කියන්නේ ආපෝ ගතියයි පටවිය ගතිය විතරයි වායෝ ගතියයි තේජෝ ගතියයි එකතු කරනවා එතකොට 42ක් වෙන කොටස්. ඒ මොනම ක්‍රමයකින් හරි අර සතෙක් දක්වපු ගැතිය වෙනුවට විදිලා වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ සම්පජඤ්ඤයේ තුලින් මෙන්න මෙහෙමයි අට්ටික කොටස් නැත්නම් දෙතිස් කොටස් මතුවේ නැති. ඒ නිසා ඒක දිගේ ප්‍රතික්‍රමණස් කාටේ වැඩි යුතු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. හැබැයි ඒ වාගෙම මේ අපේ ථේරවාදයේ තාමත් වටිනා රාගය මතුවෙච්ච වෙලාවට බෙහෙත් දිය යුතු ප්‍රතිකර්ම කර යුතු භාවනා ක්‍රමයක් තමයි මේ දෙතිස් කොටස. ඒකත් වඩලා තියාගෙන හිටියට පාඩුවක් නැහැ. මොකද රාගේ උනාට පස්සේ වඩන්න බෑ. ඒක නිසා ඒක ඒක දැනගන්න මේක සමත ක්‍රමයි. එතකොට අපි පිළිකුල වශයෙන් දකින්න. නැත්නම් සංඛාන වර්ණ වශයෙන් දකින්න. එහෙම නැත්නම් අපි විපස්සනාවට අපි කතා කරපු විදිහට සමත කරනකොට උනත් ශූන්‍යතාව වශයෙන් දකින්න පුළුවන්. මේකට හොඳ සිද්ධියක් මතක් කරලා දෙන්න පුළුවන් ඔය සමථයේ දසනා දෙකටම මේක ගලපගන්න මේ ධානත්ම මේ තරුණ වයසේ හිටපු බොහෝමත්ම සුන්දර මේ තරුණ කුමාරයෙක් බ්‍රාහ්මණ කුමාරයෙක් පැවිදි වෙලා අරණ්‍යගත ඉඳලා කියනවා දැකෝ දැක්මට හිම්ම ප්‍රිය උපදවන දවසක් කුදේන රජුරවන්ට මේ හාමුදුරුවෝ ඒ අරණ්‍ය කටයුතු කරන හැටි දැකපුවාම ඒකට භද්‍ර වය යවවන වයසේ ඉන්න මේ හාමුදුරුවෝ කොහොමනම් Tamange මේ තරුණ වයසේ තියෙන රාගයේ රටපත් කරන කැලේරලා ඉන්නවද කියන ප්‍රශ්නේ. ඒ මොකද රජුරවඬ එතකොටම අන්තපුරේ සෑහෙන ස්ත්‍රී ගානක් ඉන්නවා. නමුත් ඕනම තැනක ස්ත්‍රියක් දැක්කොත් ඒ රජුරවඬ ඒක ඒ ස්ත්‍රියව නැවතත් අන්තපුරයට ගෙන්න ගන්න ගන්න ඉවරයක් නැහැ. ඉතින් හිතලා කියනවා මට මෙච්චර රජ ආන තියෙනවා රජ බලය තියෙනවා මම ඒක කියලා මේ අන්තපුරේ ස්ත්‍රීන් විශේෂ සේවනය කරනවා. ඒත් මට මේ කාමයේ ඉවර වෙලා නැහැ. ඒ වගේ මේ භද්‍ර යවුන වයසේ ඉන්න මේ ස්වාමීන් වහන්සේ මොන තාලෙන් මේක මැඩගෙන ඉන්නවද කියලා. ඊපස්සේ මේ ස්වාමීන් වහන්සේට කියන්නේ පගාවක් ගෙවලා වගේ ටිකක් යාළු කරගන්න. දවස් හතරකට යාළු කරගන්න. යාළු කරලා අහන ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලාගේ මේ වයසදී තමයි මේ මේ ලිංගික පරිණතයටපත් වෙන ඔබ වහන්සේලාට මේ ලිංගික පරිණතයටපත් වීමේදී ඇති වෙන ඒ ධාරක ගති කාම ආසාවල් මතින් ගතිවල hina වෙලා මත වෙනවා තමයි රජතුමනි අපිටත් මත වෙනවා. එතකොට ඔබ වහන්සේ මොකද කරන්නේ කියලා. එතකොට මේ ආමතුරු කිව්වලු අපිට තරුණ ස්ත්‍රියක් දැකලා රාගේ පහළ වුණොත් අනේ මේ නංගි කෙනෙක් මගේ මගේ සහෝදරියක් කියලා පිටා ගන්න. සමන්ද වැඩි වැඩිමහල් කෙනෙක් දැකලා මම රාගේ පහළොත් මම මගේ අම්මා නැත්නම් මේ මගේ පුංචි අම්මා කියලා එයාට සමාජයේ තියෙන නෑදෑකමට සම්බන්ධ කරපුවාම ඒ රාගේ මත වෙන ගතිය අඩු වෙනවා කියලා. ඒක රාමුන් මේ රජ්ජුරෝ කටකොණක් කුසලා කියනලු කොහොම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පොඩි ආන්දරෝග ඔබ වහන්සේ තාම දන්නේ නැහැ. ඒ නිසා එනම් වෙන නතර කරමු මොකද මේ කතාව වැඩි විසුරුද ඔබ වහන්සේට බාධායි. රාජ්‍ය කියන්නේ ඕම නෑදෑකමට හේතු වෙරවට නතර වෙන එකක් නෙවෙයි. ඕකට නෑදෑකම් නෑ කියනවා. ඒසර පොඩි ආන්දරෝග ඇත්ත තමයි කතාව. පොඩි ආන්දර තියෙන රාජ්‍ය ප්‍රණ තමයි ජීව උත්තරේ ගැලපුණේ නෑ කියලා. ඊට පස්සේ කවලු අපිට ඒ විදිහට අපේ නෑ වැඩි දෙකකට නෑදෑකමකට සම්බන්ධ කරලා රාගය යටපත් කරන්න බැරි වුණත් අපි පොට්ටාස භාවනා කරනවා. මොකක්ද මේ පොට්ටාස භාවනා කියන්නේ? අපි ක්‍රියාව කෙස් ලොම් නිය දත් වශයෙන් කොටස් කරලා බලනවා. එහෙම කොටස් කරලා බලනකොට ඒක සත්‍ය සංඥාව හෝ ඒ ආත්ම සංඥා නැති වෙනකොට අපිට රාගය දුරු වෙනවා කියන්නේ. ඉතරහම රජුර ආයතනයක් අටගුණ උසලා කියනවා ස්වාමීන් වහන්සේ කතා කරලා වැඩ නැහැ. වංශේ මාතුකාව තේරෙන්නේ නැහැ. ඔය කොටස දිහා පුරුෂයෙකුට කුණු වෙච්ච මිනි ස්ත්‍රී රූපේ ශ්‍රමණය කරනවා. සෝම් වලට කියලා රමණය කරනවා. ජීවිතේ කොහෙද ගියේ කොත්තාස බැහැවත් ඔබ නැතරේ. ඔබ වහන්සේ මාත්‍රුගාවට තරුණ බව හැබෑව අපි මෙතනින් කතාව නැත කරමු කියලා රජුරා ඉන්නවා. ඒකට හාමුදුරනේ තේරෙනවා මගේ උත්තරේ රජුරන්න බඳි ඊළඟට වල රජතුමනි ඇත්ත තමයි පුංචි ප්‍රමාණයේ රාගයක් ආවොත් අපි මේ නංගි මෙයක් අතලා ඉන්න නැත්නම් අම්මා ලොකු අම්මා හිතනවා. මැද ප්‍රමාණය රාගයක් ආවොත් අපි අට්ටික කොටස දාලා පිළිකුළු කරන බැරි වුණොත් අපි සතිය පිටවනවා කියනවා. මට දැන් රාගයක් ආවා කියන්නේ. ඒ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියවලු තමන්ට කොච්චර රාගය ආවා. අරක්‍රම කරලා උපේයන් කරගන්න බැරි තරම් රාගයක් ආවා. මට දැන් රාගය ආපු බව දැනගැනීමේ ශක්තියක් හිතේදී. ඒ නිසා අපි ඒකට ඒක පිළිබඳව ප්‍රතික්ෂේප කරනකොට අපිට රාගය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන් වෙන්න වෙනවා කියන්නේ. ඊළඟට හොඳට මේක රජු වහන කිව්වලු ඒක නම් පොඩි ආඳුරනේ හරි. ඒ මොකද මම බැරි වෙලාවකවත් අසතිය. අමනසිකාරේ මම අන්තපුරයට ගියොත් මට රජසිකියෙන් නම් ඉලෙසෙන්න හම්බෙන්නේ නැහැ. මම අහු වෙනවා කියලා. නමුත් මම දන්නවනම් මං යන්නේ මන්තපුරේදී කියලා මම මේ බෙර ගහගෙන පාවඩේ ලාගෙන යනකොට මම යන රජ ලීලාවෙම ආපහු වෙනවා. ඒ මොකද මම දැනගෙන යන්නේ මම දැන් යන්නේ අන්තපුරේදී. එතකොට මට රජෙක් විදියට කියලා රජෙක් විදියට එන්න පුළුවන්. නමුත් මම එහෙම අසත්‍යම මනසිකාරයෙන් එහෙම සත්‍ය මනසිකාරයෙන් නැතුව ගියොත් මට මගේ රජකම රැකගෙන ඉන්න හම්බෙන්නේ. ඒ නිසා මේ රාග චෛතසිකේ එහෙම නැත්නම් අපි කියන්නේ කාම ඡන්දේ නැතිකරන සමත ක්‍රමයට දෙසිස් කොටස බලන කරන ක්‍රමය මධ්‍යස්ථ ප්‍රමේ උපමාවක්. මධ්‍යස්ථ ප්‍රදේශයේ උපකාරයක්. මොකද ඒක දැන් සම්පූර්ණ රාගයට කරන්න බෑ. එහෙමනම් අපට කරන්න තියෙන්නේ රාගයෙන් ඉස්සර රාගය ආවට පස්සේ රාගය ගියාට පස්සේ ඒ පිළිබඳව සතිය පිහිටවන එකයි මනස්කාරය යොදවන එකයි. ඒක මේ අත්‍යික සංඥා නැත්නම් මේ දේශ කොටස මතුවෙච්ච නිසා අතුරු කතාවක්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ මේ දේශ කොටස භාවනාව ථේරවාදී බොහොම පැහැදිලි පැතිරිච්ච එකක්. හැමතැනදීම පැතිරලා තියෙනවා. නමුත් මේ නිසා මම මේ සතිපට්ඨාන භාවනා පැත්තක තියලා විපස්සනා පැත්තක තියලා මේ අසුභ භාවනාවක් කරන්න ඕනේ, මරණානුසතියක් කරන්න ඕනේ, මෛත්‍රී භාවනාවක් කරන්න ඕනේ, බුද්ධානුසතියක් කරන ඔක්කොම කරලා මම ආනාපාන කිරුවොත් ඇති කියන අදහස පොඩ්ඩක් සලකා බලන්න. මොකද ආනාපානිය කරගෙන යනකොට මේවා මතු වෙනවා. සක්මන් කරන යනකොට මේ ලිජිස් කොටාසේ මොකක් හරි මතුවෙන්න පුළුවන්. ඒක සම්පජාඤ්ඤයේ මතුවීමේ ලකුණක්. මේක මතු කරගත යුත්තක් නෙවෙයි මතු කර ගැනීම විපස්සනාව නෙවෙයි මතු කර ගැනීම සීරවාදී පිළිගත් සමත ක්‍රමය ආන්න මේ විදිහට අපි මේ දෙසිස් කොටස භාවනාවට යනකොට මේක කරදරයක් කරගන්න නැතුව මේක ගමන් යන ගමනට බාධාවක් කරගන්න නැතුව හොඳ සීබුද්ධියෙන් පාවිච්චි කරන්න ගන්න ඕන ඒ විදිහට කරන්න යනවා නම් අපිට මේකෙදි දැක ගන්න තියෙන්නේ සතිය යම් කිසි ප්‍රදේශයකට දිනු වෙලා සතියේ වේගයේ කැවිලා, ජව කැවිලා සම්පජානිත හැරුණා අපේ ශරීරෙම අප දකින්නේ සත්‍වික විදියට නෙවෙයි, මිනිස්සෙක් විදියට නෙවෙයි අපිට ඒක පේන්න පටන් අරගන්න යන්ත්‍රයක් විදියට. මොකක් හරි වෙන නොදුටු මේ උපමාවක් විදියට. ආනේකට යනකොට මම මාගේ හැඟීම දුරු වෙන්න පුළුවන් සමහරට පිළිකුළු තද විදියට පහළ වෙන්න පුළුවන්. ඒක එච්චරම අර පිළිකුළම දුරු දිනු කරන්න ගත්තොත් ද්වේෂයට හැරිලා වංචනික ධර්මයක් බවට පත් වෙනවා. පුළුවන් තරම් සතුටක් වෙන්න ඕනේ වෙලාවේදී මෙතන මේ ශූන්‍යතාවය මත කරගත්තා නම් මේ මේ ධාතු මනස්කාරය මත කරගත්තා නම් අපිට විපස්සනා ඉදිරි ගමනක් තියෙනවා. අර අපි දැනටත් අර ජේස්මානී තනිය පාරගත්ත ඒ සම්පජානීය කොටස ගත්තොත් ඒකදී මතක් කරලා දෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජාන කාර්ය හෝති කිය. අපි කෑම කනකොට බොනකොට liver cam මේ ලිවින ලොවන දේ ලොවන දේවල් වගේ ඒවා පාවිච්චි කරනකොට සම්පජන්යෙන් පාවිච්චි කරනවා. ඒ සම්පජන්යෙන් පාවිච්චි කරනකොට මුගක් වෙලාවට මේ පිළිකුල මතුවෙන්න පටන් ගන්නවා. කොච්චර පිළිකුල මතුවෙනවද කියලා කියනවනම් අපි කෑම විශේෂයෙන්ම මේක වෙන්නේ එක දිගට භාවනා කරනකොට. භාවනා මධ්‍යස්ථානෙ ඉන්න ගියාම අපි ආහාර ටික ගන්නත් ඉස්සලා සතුටුමත් වෙනවා. ඊට පස්සේ ආහාර කකට ගන්නවා. හැරෙන්නම කනනවා. අන්න හිමීට කටේ ධ්‍යාන කියලා හොඳට හපනවා. අපල පිරන් කීක දිනවා. ඊට පස්සේ අනෙක් පිට ගන්න. ඔහොම ඔහොම කරන්න ගත්තොත් අපිට වෙනදා කන ප්‍රමාණයෙන් තුනෙන් එකක් අක්ක ගන්න බැරි වෙනවා. බොහොම ඉක්මනට බඩ පිළිච්ච ගතියකුත් එපාවිච්ච ගතියකුත් එනවා. සමහර වෙලාවට මේ අනන බත් පිළ පිළිවන පුදුම පිළිකුලක්. එපාවිච්චි කරලා එන්න පටන් අරගන්න. කිසිම ආශීර්වාදයක පොතේම කියලා තියෙනවා මේක වයසට ගියත් අන්ට ඉතාමත්ම දරුණුවට එනවා. තරුණයෙක් නම් සාමාන්‍යයෙන් බඩ දිරවන ගතිය, කෙලුණන ගතිය, ආහාර රුචි සාමාන්‍ය කියන. වයසට ගිය කට්ටිය මේක ආපුවාම එයාට සමාහට දාන්න නොගෙන හිනවා. නැත්නම් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ටික දවසකින් ඇඟේ ශරීර සෞඛ්‍ය අඩු වෙලා භාවනා කරගන්න බැරි වෙනවා. ඒ මොකද හේතුව අර වංශනික ධර්මයේ මතුවලා පිළිකුල තියෙන ද්වේෂය පහළ වෙලා කටයුතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඊතලාවට මේ ඇති වෙන පිළිකුල් ස්වභාවය එච්චරම විපස්සනාගේ අගය කරන්නේ නැහැ. ඒ වගේම හයියෙන් අපි වේග වැඩ කරන කාර්යබහුල ජීවිතයක් ඉන්නවයි කියලා හිතමු. ඒ කියන්නේ භාවනා මධ්‍යස්ථාන කරන්නේ කාර්ය බහුල ජීවිතේ. අන්න ඒ වෙලාවෙත් මේ සම්පජඤ්ඤානුව හිත පිටවන්න පටන් අරගත්තොත් සම්පූර්ණ අපි අර වේගය අනවශ්‍ය විදියට නතර වෙන්න පටන් ගන්නවා. එතන නතර වෙන පටන් ගත්තාම පේන පටන් ගන්න වෙලා කරගෙන යන වැඩ ටික කරගෙන යන හම්බ වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ ඒ කන්තෝරුවකන එතන ඉන්නකටත් එක්ක ගැටුම් නැති වෙනවා. ඊදරකනම් ද්වේෂ පහල කරන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ අර වංචනික ධර්මයේ පිළිකුල ද්වේෂ බවට පත් වුණාට පස්සේ ඒක යෝගාවචරයට මේක තේරුම් ගන්න බැරුව යනවා මේ මොකද උනේ කියලා. ඒ නිසා හොඳට ඒ සතිය පිහිටවන්න පටන් ගන්නකොට මේ වෙන්න තියෙන පිළිකුල පහළ වීම නිසා එහෙම නැත්නම් අපි කියනවා කලකිරීම පහළ වීම නිසා ඇති වෙන පුළුවන් මේ සංකීර්ණතා ඇකිතා ශූන්‍ය පැත්තේ එනකන් ධාතු මනසිකාරයේ පැත්ත දැම්මොත් නම් කිසිම බාධාවක් නැතුව දිගටම භාවනාවේ දියුණු වෙනවා පිළිකුල පැත්තට හැරුණොත් හොඳට තේරුම් අරගෙන මේ වංචනික ධර්ම වලින් හිතට ද්වේෂය වැඩ ගන්න දෙන්න ඕනේ. ද්වේෂය වැඩගත්තු ද්වේෂය වැඩගත්ත බව දැනගන්න. ධර්මතම සතිය ඉදිරිපත් කරගන්න ඕනේ. එතකොට නම් මේ සම්දිස්ථානයේදී මේ කඩුල්ලේදී තුවාල කරගන්න තුොල එතෙන් නැතු ඉදිරියට යන්න පුළුවන්. ඒ ලංකාවේදී මට හම්බුණා මේ මේ දොස්තර මහත්තයගේ දොස්තර මහත්තයා මම හම්බ වෙන්න මාගේ මේ ඉගෙන ගන්න කාලේ විභාග ඉගෙන ගන්න කාලේ අවසාන අවුරුද්දේදී පුදුමාකාර විදිහට ආනාපානිය හරි ගිහිල්ලා ඒ ආනාපාන විනාඩි 10 15 කලුළු පාඩම් කරන්න පාඩම් කරපුවාම පුදුම දැනුමක් තියෙනවා. පුදුම මතකයක් තියෙන නිසා හොඳටම පාස් වෙලා මම ලබුරුදු දොස්තර කෙනෙක්. නමුත් දොස්තර විභාගය අරගෙන දැන් වැඩ කරන කාලේ දැන් ඒ වෙනුවට තියෙන්නේ එක දිගට පවතින ඉෂේකක්කමක් කියනවා. දවස පුරාම ඉෂේකක්කමක් තියෙනවා කියනවා. මොනවා තරම්වත් භාවනා කරන්නේ මේ දානෙකට මාසිකට අවුරුදු සැරයක් දන් දෙන්න වෙනවා. ඉතින් මට අවිල්ලවල කියන්න විදිහකුත් නැහැ. ඔත්තම අතර කියට හම්සුගෙන තරද කියලා මට එකක් කොහොමද තියෙනවා කියේ. රෞත්තුනේ කොහොම හරි කියුණා. කිව්වේ වෙන විදිහකට. කිව්වේ මෙහෙමයි මම ෆයිනල් එකේ ඉන්නකොට සංස පුදුම ආනාපානයක් තිබුණා. මේ දැන් නම් ගන්නව බෑ. ඒ පස්සේ මම කිව්වා අහතේ වෙන්නේ ඉඳ තියෙනවා. මම දැන් මම භාවනා කරන්න යන්න එපා. පරියන්ගෙට යන්න එපා. සක්ම කරන්න. ඒ වගේම පුළුවන් තරම් ඉතිලක්කම තියෙන වෙලාවට නැති වෙලාවට පුළුවන් තරම් සාමාන්‍ය සතියවල කටයුතු කරන්න. ඒක ටිකක් හොඳට මානසිකව වැඩ කරන්නයි කියන්නේ. පසියන්කට පුළුවන් නම් යන්න නමුත් ඒක එච්චරම කරන්න එපා කියන්නේ. ඉතින් ඊට පස්සේ මාතකාවේ අවුරුදු 3ක් විතර මහන්සිලා පස්සේ ඊට බහුවෙන්දම දුර කරනවා. ඊට පස්සේ කිව්වා මම මෙතෙක් කල් ස්වාමීන් වහන්සේ මේ රැය භාවනා කරන වෙලාවේ නයිට් ෂිෆ්ට් එක කරන වෙලාවේ වාඩාර දීලා මම ගෙදර ගිහලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා කිව්වා. ඉතින් කලින් ටික හම්බෙන්නේ විතරයි ඉතුරු වෙන්නේ ඉහි ලකුණක් එක බුදියා ගන්න. මං ඊයේ නයිට් ෂිෆ්ට් එක කරා ඉතින්. කළා කොණ්ඩෝගේ වාසක් මං කරා ඉතින්. පුදුමාකාර විදියට ඊට පස්සේ රැය තිබුණු විවේකයේ තුල අර ෆයිනල් එකේදී ගියා වගේ හුදුට ආනාපාන හිත දාගන්න පුළුවන් වුණා. අඩුවානේ මට ඒක ආපහු ගන්න පුළුවන් බව බුද්ධිම සතුටක් ඇති වුණා. ඒක මේ සක්මණෙන් මට ඇති කරලා දීපු විවේකේ මම ඔබ වහන්සේට ස්තුති කරලා යන්න ආවේ කියලා. ඊට පස්සේ ඉතින් නිතර නිතර යන්න එන්න පටන් ගත්තා. ඉතින් මෑතක දවසක ඇවිල්ලා කිව්වා බොහොම ලස්සන පෞද්ගලිකව ගත කරන මිනිසයා. පුදුමාකාර විදිහට ගන්න ඒ නෝනා વિશે, දරුවෝ දෙන්නා વિશે ද්වේෂයක් තියෙනවා. ඒ මොකද වාඩි වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒ ගෙදර දොරේ සාමාන්‍ය ශබ්දපද්ද කරනවා. ඒක ලිවිෂන් දානවා සාමාන්‍ය විදිහට කතා කරනවා. ඉතින් මට පේනව නිකන් මාර දුවිත්‍රාක් වගේ. යමපල්ලෝ වගේ පේනවා. ඉතින් ඒක හිතාන තියෙනවා ඒක ලොකු භවනා ජීවමක් කියලා. ජනපීඩුවක් පහළ වෙනවා. ඊටසේ මං ගෝ ඔය බේතෙන් නම් මොන දොස්තර කෙනෙක්වත් වෙදකම් කරන්න බෑ. තියෙන්නේ ද්වේෂය. උද්දපේම බැලුවා ඇත්තම සාංශයක ද්වේෂයෙන් දෙන්නේ කියනවා. පැහැදිලිවම. අපි භාවනා කරාට ලෝකයා භාවනා කරන්නේ අපි භාවනා කරනකොට අපිට හැකියාව තියෙන්න ඕනේ භාවනා නොකරන හැටික සමෝසෙ ජීවත් වෙන්න. අපිට අන්නේන ගත්තොත් ඔය කවදාහත් දුක නිවන ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ නිසා මහත්යාට මේ වැඩේ කරගෙන යනකොට වෙනව ධානාපාන කරන්න පුළුවන් නම් ඒ දරුවන් මේ ඒ කටික වැඩ පිළිවෙල කරගෙන යනකොට Tamand බහල වෙන මේ පිළිකුල මේ ද්වේෂය පුළුවන් තරම් Tamanගේ අභ්‍යන්තරගත චෛතසිකයක් වශයෙන් ඒකේ මුලමදාක දකින්න උත්සාහ කරන්න එහෙම නැතු මේක දරුවා කෙරුවාය එහෙම නැත්නම් මේ දරුවා ශීලාචාරය නැත්නම් මගේ ආව ආදි වශයෙන් කරලා ඒකට හේතු කිරීම තන්නික්ක කර කැකිල රජුගේ තීන්දුවක්. කැකිල රජු එහෙමනේ දුන්නේ තීන්දුව. දිගින් දිගට ගිහිල්ලා අන්තිමට චිත්ත මනුෂයා පාගල මරන්න බැරි නිසා බඩ මහත් ගම්බි කෙනෙක් පාගල මරලා බොහොම ලස්සන සියලු සතුටින් හමාර වුණා. කවුරු හරි අපිදී අල්ලගන්නවා මේ අපේ ද්වේෂය පහළ වෙච්චාම ඒකට වැරදි කාර්යයක් කරනවා. නමුත් අපිට මේ ද්වේෂය ද්වේෂ වශයෙන් දකින්න නම් අපි හොඳට තේරුම් ගන්න මේ භාවනා කරගෙන යනකොට සත්‍ය සම්පජඤ්ඤය බවට පත් වුණාට පස්සේ මේ ද්වේෂය වංචනික ස්වරූපයෙන් බොහෝම මායя කරනවා. අපි ඒක හොඳට දැනගත්තොත් අපිට තේරුම් ගන්න පටන් අර ගන්න වෙනවා. ඒ ඔක්කොමලා අපිට දෙන්නේ මේ අපේ භාවනා ජීවුණුව පරීක්ෂා කරන්න අභියෝගයක් නැත්නම් අභ්‍යාසයක්. ඒක ඒ වශයෙන් දැනගන්න පුළුවන් වුණා නම් එතෙන්දී තමයි මේ සම්පජාඤ්ඤය කියන එක අපි ක්‍රියාත්මක කරුවා වෙන්නේ. නැත්නම් සම්පජාඤ්ඤය නැවත අපි අපේම වැඩ පිළිවෙලට නැවත යොදලා අනුන්ට මේක දෙනව නෙවෙයි තමන්ම දැක් ගන්න පුළුවන්. එතකොට තමයි මේ භාවනාව සතිපට්ඨානෙකුත් වෙනවා විපස්සනාවකුත් වෙනවා. මේක උගාවක් එන්නේ සමථ යෝගාවචරයට වැඩිය විපස්සනා යෝගාවචරයට. මොකද වෙනදාට වැඩිය තාම ගැඹුරින් යමක් තියා බලන ඉන්නකොට එහි ඇත්තා වූ වහා වෙනස් වෙන සුළු ගතිය. පත්‍චිච්ච කබලකට කල ටිකක් ගන්නවා වගේ සතසත පටපට ගහලා මේක යන්න පටන් ගත්තාම මුලදී නම් ආ දැන් ඉතින් සතියේ ඉඳලා සම්පජානියට ගියා දැන් හොඳයි කියලා සතුටක් එනවා. නමුත් ඒක දිගේ එහෙම බලහිනුට එපා වෙන ගති, කම්මැලි ගති, නීරස ගති, බය ගති, අසරණ ගති নানা ප්‍රවිධිත එන්න පටන් ගන්නවා. ආනි වෙන්න පටන් අරගත්තාම මේක මේ භාවනාවේ අනිත්‍ය භාවය නිසා දුක්ඛ සත්‍ය මතුවෙන ආකාරයක් කියලා දකින්නට වඩා මේක ආසවලා කරපු දෙයක්. එතන මේක ආත්ම සංඥාවෙන් ගත්තොත් අපි කාවුරු ඇති ඒකට හේතු කරගන්න ආසවල තමයි මේක කෙරුවේ කියලා ඒන ද්වේෂය ඒන පිළිකුල කවුරු හරි විශේෂ යොදවන්නේ ඉඳ තියෙනවා. ගොඩ ගන්න කවුරක්වත් නැහැ. කියන්නේ හිතෙන් ගමට අනුද කරනවා කියන්නේත් නැහැ. ඒ මොකද තේන්නේ මේ මම මේ භාවනා කරන්න හදනකොට ගණන් ගන්න දු කවුරුත් ඇවිල්ලා අයියෙන් දොල වැහුවා. එහෙම නැත්නම් අයියෙන් කතා කරා කියලා දොස් කියන්න පටන් ගන්නවා. වෙනද මේක ඔච්චර දුකල් වෙලා දෙන සීම ප්‍රශ්නයක් නෑ. මේ භාවනා කරන්න පස්සේ එන දෙයක්. ඒ නිසා සම්පජාන්ජයට ගියාට පස්සේ මේ පටික්කුල ස්වභාවය එන්නේ ඉඳී තියෙනවා. විවිධ ක්‍රම වලින් එනවා. ආ මේක පිළිබඳ හොඳ සත්‍යයෙන් ගත කරන්න ඕනේ. ඒන චෛසික ධර්ම ඒවා නාම ධර්ම නාම ධර්ම රූප ධර්ම නෙවෙයි. ඒ නාම ධර්මත් මේ මේ භාවනාවෙන් ආපු එකක් නම් ඒක අනුන්ට කරදරයක් වෙන්න ඕනේ. අපි ඒක ඉන්නේ ඉස්සලා කොහොමද, එනකොට කොහොමද, යනකොට කොහොමද කියන එක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ශූන්‍ය වශයෙන් බලනවා, ධාතු වශයෙන් බලනවා කිය. එහෙම කියනවා නම් මේ විදිහටම අපිට මේ එනේන පුංචි පුංචි වෙනස්කම් පවා සතියට යට කරගෙන යන්න පුළුවන් නම් අන්නතර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ දැක්කා වගේ දහසක් නයින් තේරෙන පටන් අර ගන්නවා අපේ මුළු පෞරුෂත්වයම අපේ මුළු රුචි අරුචිකම් සේරම අලුතෙන් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. සේරම අලුතෙන් පටන් ගන්නවා. ඔය කාට ඔක්කත් පිටිනේකොට ඒක දෙන්න හදනවා නෙවෙයි. අපි තේරුම් ගන්න විපස්සනාව කියලා කියන්නේ මේකෙක් කල දැක දැක හිට පුරාමුව වෙනුවට අලුත් සාමුවකින් අලුත් ක්‍රමයකින් ප්‍රශ්න පටන් ගන්න. පරිණාමය වෙන්න පටන් ගන්න. ආනේ පරිණාම වෙන දේවල් සතියට යට කරගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී සම්ප්‍රජඤ්ඤය හොඳ නිහින්ද වැඩෙනවා. හැබැයි වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන නිසා මේකෙදි සමහර වෙලාවට ගුරුවරයෙක්ගේ එනනම් ගමතාන් සුද්ධ කිරීමක වගේ කලින් ඉස්සර මේ ගමන කියන කෙනෙක්ගේ උදව් උපකාර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මතාවයේ තේරුම් ගන්න නම් මම වෙනදා ගිය සමබර භාවයේ නෙවෙයි දැන් තියෙන්නේ ඉතින් උසස් සමබර භාවයක මෙතනදී අර විචක්ෂණ භාවය වැඩි වීම නිසා සම්පජාඤ්ඤය වැඩි වීම නිසා දේවල් වල තියෙන වෙනදාට වඩා අනිත්‍ය සහ දුක්ඛ ස්වરૂපේ පේනකොට නුරුස්නා ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා බිලිපුල් ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. පදනමක් විරහිත ගතිය. නැත්නම් Taman පදනමක් රහිත නිකන් අසරණ වෙච්ච ගතිය, පාවිච්චි ගතිය, කම්මැලි ගතිය, ඒකාකාර ගති පහළ වෙනවා. ඒ සියරම මෙතෙන්දි එන්න පුළුවන් එවුවා ඇති කරන දේවල් නෙමෙයි ඇති වෙන දේවල් වශයෙන් බලනවා නම් ඒක අපිට අකුසලයක්වත් පාපයක්වත් වෙන්නේ නමුත් ඒක අපි දන්නේ නැතුව ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් විශේෂම කිව්වොත් අසෝල මේක මට කෙරුවා කියලා ආන්න එතකොට වාන්සනික ධර්මයකට අවුනා වෙනවා. ඒ නිසා මේ සතියේ ඉඳන් සම්පජඤ්ඤයට යනකොට එහි ඇති වෙන වෙනස්කම් ටිකක් බොහෝම වැදගත් කලින් අහලා තියෙනවා. ඒ වගේම තමයි ඒකෙන්දී අහුවෙන්න පුළුවන් බොරු වලවල් ටික. වැටෙන්න පුළුවන් අගල් ටික මුදුවට තේරුම් ගන්නවා. කාවම්ම දාකවා. ඒව එකකටවත් නැති කවුරුවක්වත් ගොඩ වෙලා නැහැ. නිසා මේවා රාජ අපරාධයක්. දඬුවම් කළ යුතු දේවලුත් නෙවෙයි. අපි මේ හොඳට මුලමදාග දැක්කනම් තව කෙනෙක් භාවනා කරනකොට වැටෙන හැටි දකිනකොට අපිට මේ හැම පැත්තෙම උදව් කරන්න පුළුවන්. කවදාකවත් යාර දොස් කියන්නේ නැහැ. හොඳට තේරෙනවා කවුද එහෙම එකවරම වැටෙන්නේ නැතුව නැගිටපු බබා. හැම කෙනා වැටි වැටි තමයි නැගිටින්නේ. නමුත් මේක සරුවත්යන් වහන්සේ මොකක් කළාට සරුවත්යන් දේශනාව අනුව ආචාර්ය ප්‍රචාරයන් වහන්සේලා විසින් මේ සෑම සියුම් ගැටයක්ම ගැටෙන්න පුළුවන් තරක් බොරුවලක්ම සකච්ඡා කරලා තියෙනවා. වෙලා තියෙනවා මේ 2500 කාලය තුල කොච්චරද වෙලා තියෙනවා. ආන්නේ වෙච්ච දේවල් හරියටම උත්තරේ දෙන්න නම් අපිට ඕන කරන්නේ තමන්ම මේ භාවනා කරනකොට වෙන දේවල් අනුන් බලන්නාසේ වෙන කෙනෙක් බලන්නාසේ තව ගුරුවරයෙකුට කියලා වාර්තා කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම ඒකම ඇති අපේ ජීවිතේ. ඉතින් අපි කොච්චර අතගාලස ගාල කොන්නේ පීරුවත් කවදාකවත් අපිට හිත හරියන්නේ කණ්ණාඩියක් ඉස්සරට ගියොත් නම් අන්න හිතට සත්‍යක් එනවා. අපි පේනවා අපේ පිළිඹුව. අපිට පේනවා අපේ ප්‍රතිබිම්බය. ඒකට අපි කොණ්ඩේ පීරුවට පස්සේ හරි. ඒ වගේ තමයි අපේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලා අපේ කණ්ණාඩිය තමයි. අපේ ගුරුවරයා අපේ කණ්ණාඩිය තමයි. අපි ඒක ළඟට ගිහිල්ලා වසංගන්න ගියොත් එහෙම නැත්නම් වෙච්ච දේ හරියට ප්‍රකාශ කරගන්න බැරි නම් මෙතෙන් දැනගන්න නම් භාවනාවේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සම්පජන්්‍ය වෙලාවදී එන්න පුළුවන් මේ ධර්ම ඕජාව කියලා එකක් තියෙනවනේ. ඒ ධර්ම රසය පූර්ණ විඳ ගන්න බැරි වෙනවා. ඒ කුත්කලික ගති පාන්න යනවා. ඒ සාමාන්‍යයෙන් ඔය මේ තරුණ වයසට ගැලපෙන කතාවක් මේ පෙර කියන එක ගානක් ඒක හපනකොට කට කට ගාලා කැඩෙන වෙලාවක් වෙනවා. ආන්නේ වෙලාවේදී මේ පේර ගෙඩිය හපන්න හපන්න හැම සරක්ම රසයක් මොෝජාවක්ම එන්න පටන් ගන්නවා. ඊට වැඩි ඉදුණට පස්සේ පේර රසම. ඊට වැඩි අමුමුත් රසමයි. හරියට ඒ රස ගන්නවම හපන්න හපන්න හපන්න ඕජාව වෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ පුංචි පුංචි කරන්න කරන්න සතියෙන් කඩ කඩ බලන්න බලන්න. සතියේ මේ කුල්ල කතියක් සුපතිච්චිත ගතියක් නොසලෙන ගතියක් අකන්න ගතියක් වෙනවා. ඒ වාගේම සම්පජඤ්ඤේ පුදුමාකාර විදිහට බෙද බෙද අර ධර්මෝජාව පේන්නට පටන් ගන්නවා. ඒ නිසා බොහෝම නැවතිලි තමන් පිළිබඳ මේ විපස්සනාවක් වෙන්නේ කියලා මුලමඳක බලන්න යනවනම් මේ සම්පජඤ්ඤ පබ්බේ ඉඳලා මේ ධාත්මේ පිළිපටික්කුල මනසේ කාර්යය අනේක අතුරු වැදගත්ම සිද්ධියන සිද්ධ වෙන්නේ ඉරියාපත පබ්බේ ඉඳලා සම්පජඤ්ඤ පබ්බේට යනකොට. ඒකම විස්තරයක් තමයි මේ දහස් මනසිකාරය පැත්තට වෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ පටික්කුල භාවය, පිළිකුල් බව. මුත් මේක ද්වේෂයට වෙන්න දෙන්න එපා. මුලමදාක වශයෙන් අපිට බලා ගන්න පුළුවන් නම් අපි ඊගාවට පෙන්වන ලබන මේකත් වැඩි හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලුවා වගේ ධාතු මනසිකාරයට යන්න හොඳ මේ තේද ගන්නෙච්ච අධහනසු ගතියක් ඇති. සංතාව, විරිය, සතිය ප්‍රකට වෙච්ච. සමාධියක් සහිත හිතක් සූදානම් කරගන්න. මේ විදිහට තමයි අපි ටික ටික ටික ටික ටික ටික මේ විස්තරේ බලමින් බලමින් බලමින් බලමින් අතුලට යනවා. ඒක නිසා කරුවචනාංශ දේශනා කරන මේ සතිපට්ඨාන භාවනාවේදී මේ පළවෙනි කායානුපස්සනාවක් ඇති සෝවාන් වීම සඳහා. ඊටම අපිට අවශ්‍යයි. මොකද සම්පූර්ණ හතරම ආර්යත්‍ය සඳහා අවශ්‍යයි. සමහරලාට වේදනානුපස්සනාවක් ඇති සෝවාන් වීම සඳහා. සමහර කෙනෙකුට චිත්තානුපස්සනාවක් ඇති. සමහර කෙනා සම්මානපස්සනාව ඇති. ඒ මොකද මේ සෑම දෙයක් තුළම අර මූලික ගැටේ ලිහන ක්‍රමයේ පිළිබඳ රහස. නැත්නම් ඒකට අවශ්‍ය සමීකරණය. ඒවට අවශ්‍ය යතුරු තියෙනවා. ඒක නිසා මේක සමානලා තීසගෙන විනාඩියෙන් දෙකෙන් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සමානට පැය ගාණක් අන්තර ඉඳ තියෙනවා මේ කතරේ. කොයි දේ හෝ අනුන්ගේ දෙයක් බලන්න ඇති. තරතෝ සංකල්පයේ යුත් හොඳට බලන් ඉන්නවනම් අපි සත්‍යයට පූර්ණ මූලාශ්‍රය දෙනවා. එතකොට තමයි සම්පජාඤ්ඤය වැඩි වීම සිදු වෙන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මයේ විහිම ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. එතකොටයි සර්වචනද දේශනා කරන්නේ මට මේ සම්බන්ධයෙන් කරන්න දෙයක් නැහැ. මම ඔයත් අන්න පාර කියලා කියලා කියන ඔයත් ගමන් කරන්න. ඒ වගේම තමයි තේරෙන පටන් අර ගන්නවා සංසාරේ කවදාකවත්. අපි මේ වගේ සෙල්ලක්කාර වැඩක් කරලා නැහැ. ඒක අභියෝගශීලී වැඩක් කරලා නැහැ. මේ වගේ කාය ජීවිත නිර්පේක්ෂ වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ඉදිරියටත් අපිට මේ මතුවෙමින් පවතින විදර්ශනා ඥානය එහෙම නැත්නම් මේ සම්පජඤ්ඤාදී ධර්ම තව තවත් ඉක්මනට පහළ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා අර තිබුණු සද්ධාහයේ බුදුම කම කැවීමක් වෙනවා. අදහන සුළු ගැටය. අදහන්නේ මොකද? තමන්ගේම වැරදි ටික. තමන් මේක නැගිටගෙන ආපු පාර. එතකොට තමයි වීර්යයක් ඇති වෙන්නේ මේ ගත්ත කරකගත්ත බර කෙලවරට යවන්න මිසක් මම අත කියන්නේ. මගදී බාරින්නේ නැහැ කියලා දුර නික්ෂේපය කරන්නේ නැතුව කරාරින් නැතු දිකට ගෙන යන පුළුවන් ශක්තියක් එනවා. ආන්නේ විදිහට වෙනකොට දුෂ්කරතා මැද සත්‍ය ප්‍රත්‍යයෙන් පිළිබඳව. නැත්නම් සත්‍ය විවිධාංගීකරණය කිරීම පිළිබඳව පරිචයක් එන්න පටන් ගන්නවා. එතකොට මේ සමාධිය වල්ලේ කඳුක ගැහුවත් බඹරේ කරකෙන්න වාගේ හිතගෙන සමාධිය ඉඳගෙන සමාධිය විදිමු සමාධිය සක්මන් කරමු සමාධිය කියලා විකට පවතින සමාධියක් වෙන පටන් ගන්නවා මේක සමත නෙවෙයි සමත සමාධියට වැඩිය වෙනස් වෙන අරමුණු මත වෙනස් වෙන ඉරියව් පවතිද්දී රූප ධර්ම ප්‍රවසුණත් නාම ධර්ම ප්‍රවසුණත් සති ධාරාව අකණ්ඩ කරගන්න පුළුවන් ශක්තියක් වෙනකොට තමයි මේ විපස්සනා ඥාන වලට පහළ වීමට අවශ්‍ය කරන පසුබිම ස්පර්ශය. නැත්නම් මේ සම්පජානනය අඛණ්ඩව නිර්වද්‍යත්ව වැඩෙන පටන් ගන්නවා. එතකොට ඉතින් මමෙක් නෙවෙයි. කියන දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා මේ බණ අහලා සාකච්ඡා කරලා තියෙනවා නම් අපිට ඒ දේ වෙනකොට ඒකට බාධා කරන්නේ නැතුව අනවශ්‍ය සැක උපදවල නීවරණ පහල කරගන්න නැතුව අනවශ්‍ය විදිහට සතහා හදාගන්න නැතුව මේකට ආදාන උපකාර කරන්න. ඒ කියන්නේ විපස්සනා අනුග්‍රහිතය. ඒ අනුග්‍රහය අනිවාර්යයෙන්ම පෞද්ගලික දෙයක්. කිසිම කෙනෙකුට පරියන්කේ දෙන්න ඇවිල්ලා මෙහෙම කරන්නයි කියලා උපදෙස් දෙන්න බෑ. පරියන්කට ඉස්සලා නම් කීයේ ධර්ම සාකච්ඡා කළා හැකි, බණ කීයේ හැකි. නමුත් ඒ කරුණු කාරණා මෙන්න මේකයි දැන් කරගන්න ඕනේ කියලා හරියට අවශ්‍ය දේ ඒ වෙලාවට පාවිච්චි කරන එක ඒ යෝගාවචරයේ මේ ඒක විදිහට බලනකොට වාසනාවක් එහෙම නැත්නම් ලක් එකක් ඒක හරියට නම් මේ උපදේශ හරියට වැය කරොත් ඒ චිත්තක්ෂණයම වහා ප්‍රතිඵල ගෙනත් දෙන්න පටන් ගන්නවා. අර සාහනාපානේ මුල් කොටස් වගේ නෙවෙයි. මෙතෙන් එනකොට එකට එක එකට එක ධර්මයට ධර්මෙ පිහිටන වෙලාවක් හිටිනවා. ඒ නිසා මෙතනද සීමාවක් පයින් වෙනවා. කඩයිමක් දැනගන්න වෙලාව. අන්න ඒකෙදී නිරපතිසව වැඩටි කරගෙන යන්න පුළුවන් නම් ඊට පස්සේ තියෙන හුඟක් වෙලාවට කියන දේට ඉඳහැරලා ඒ බාධා කරන්නේ නැතුව දිගට යන්න දෙන එක. නිසා හැමදාම පරියන්ක මුලදී පටන් ගන්නකොට කවදාක මොනම ධර්මයක් අත්දන්නේ නැති පොඩි බබෙක් වගේ පටන් අරගෙන කරන්නේ අනේක තමයි ආරක්ෂාකාරී වැඩි. හැම වෙලාවෙදීම ආයුධ මල්ලේ ඔක්කොම ආයුධ ටික තියෙනවා. කොයි වැඩේ කොයි එක පාවිච්චි කරන්න වෙයිද දන්නේ හැම දෙයකම එළඹ සිටින්න ඉන්නවනම් මරණයට අපි හරි සූදානමක් තියෙනවා ඕනෑම මරණයක් ගැන ප්‍රශ්න නැහැ මොකද අපි ලෑස්තියි එහෙම නැති වුණොත් තමයි අපිට අරක පිළිබඳ කරගන්න බැරිම මේක කරගන්න බැරිම කියලා අපේ ලොකු චිත්ත පීඩාවක් වෙන්න පටන් ගන්නවා. මේකදී තියෙන්නේ නිකන් පාරලක්ෂයක් වගේ ලැබිච්ච ඕන දෙයක් තමයි හරව ගන්න ගන්නවා. ඒ වගේම කවදාකවත් මහානක් ඇති කරගන්නේ නැහැ. මේ පරිලෝකමක් ඇති කරන්නේ මම දන්නවා කියලා. දැස් වෙන එකයි කියන්නේ මේක තමයි විමුක්තිය කියන්නේ. මේ දැන් ඉන්න රටේ ඉන්න ළඟ සතුටක් තියෙනවා. ඉස්සරහට එන ඕන ප්‍රශ්නකට අපි මොන දෙන්න බැරි නම් ඒක අපේ වගකීම් පුළුවන් නම් ඒත් වගකීම් කියුවාම මේ සතිපට්ඨාන භාවනා යනකොට එතන එතන ඒ මේ බරමෙන් දහස් කිරීමක් කරබුරුල් වීමක් සිද්ධ වෙනවා. ආ මේක වෙන එකේදී හොඳටම කැපී පෙනෙන තැන තමයි මේ සම්පජඤ්ඤයේ හිත හරවන වෙලාව. ඒක නිසා අපි මේ වෙනකොට අපේ ගත කරලා තියෙන කාලය සලකලා ඒ වගේම අපි දේශිස් කොටස භාවනා පිළිබඳ ඉස්සරහට කරුණු සෑහෙන ඉදිරිපත් වෙච්ච නිසා අපි මෙතනින් સમાප්තියක් වශයෙන් උත්සාහ කරනවා. අපි ඊගාව දවසට බලාපොරොත්තු වෙන්නේ ධාතු මනසිකාර පිළිබඳ කොටස. ඒකට යනකොට මේ පාරේම මේකත් වඩා සුළුසුළු කරමින් ඉතාම කුඩස් කොටස් වලට කඩමින් මේ ශක්තිය සහ සම්පජාන්‍ය දෙක පැවැත්වීමයි එතන කරන්න තියෙන්නේ ඒක නිසා ඒකට අවශ්‍ය කරන විදිහේ ජම්ම ශක්තිය ධෛර්ය බලය ඇති වෙන විදිහට මේ ධර්ම කොටස සම තමන්ගේ භාවනාවට සම්බන්ධ කරමින් ඒ අත්‍යන්ත භාවනා අධ්‍යක්ෂින් තව තවත් ලබා ගැනීමට ශක්තිය ධෛර්ය බලය උපදවා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා මේ විදිහට සම තමන් විසින් සපයා ගත යුතු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම සම්පාදනය කර ගැනීම මේ ජීවිතයේ මේ ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයේදීම අපි මෙතුවාකත් ළඟා කරගත්තේ නැති අදි සීල ශික්ෂාවට අදි චිත්ත ශික්ෂාවට අදි ප්‍රඥා ශික්ෂාවට මේක ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.